ගරු ස්වාමීන් වහන්සේ සමාවදීමින් පසු අපි කෙසේ ක්‍රියා කළ යුතුද? උදාහරණ යම් කෙනෙක් නිතර නිතරම ළඟින් ඇසුරු කරමින් මූණට සිනාපා හිත මිත්‍රකම පෙන්වමින් ඇසුරු කර පසුව ඒ ළඟින් ඇසුරු කළ පැවිද්දන්ට දොස් නගමි. අන් අයටද ඒ පැවිදි අය කරේ කලකිරවන දේ. කලකිරවන දේ කියන පුරුද්දක් ඇති දායකයන් හා අප මේ සමාවදීමේ ප්‍රතිපත්තියත් සමග ක්‍රියාකල යුත්තේ කෙසේද? ගණන් ගන්න එපා. එච්චර. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. අපි දන්නවා මේ තමන්ගේ අම්මට තාත්තට දොස් කියනත්තු ඉන්නේ. ඒක නිසා මේ පැවිද්දා අපේ පේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ලියලා තිනවා සම් මොකේද මේ? ශාසන අවතරණේ පොතේ අහසටයි පැවිද්දටයි හැමදම බැඳුම් තමයි කියලා. කිසි කෙනෙක් නඩු දාන්නේ නැහැ නේද? ඕන තරම් කේන්ති කියන්නේ අහසට බයින්න පුළුවන් නැද්දකින් විතරක් අද පායයි කියලා හිතුව වැස්සා. කවුරක්වත් නඩු ගන්නේ තරහා ඒක දාන්න පුළුවන් ලොකු කුරුමල්ලක්. අනිත් එක මේ කාර්යම තංග ගාන ගාන පැවිද්දට ඕනේ කෙනෙකුට බැන්නේ නැහැ. පැවිද්දෝ ගණන් ගන්න නෙමෙයි. gadu ගැන ඉන්නේ පැවිද්දාගේ දායකයාට. මේ අපේ හාමුදුරන්ට බැන්නයි කියලා. උග ගණන් ගන්න එපා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ නත්ති ලෝකේ අනිදිතෝ. මේ ලෝකේ කිසිම කෙනෙක් ਸਰවඥාන්සේ සහිතව කිසිම කෙනෙක් නැහැ දෝෂ දර්ශනයට ලක් නොවිච්ච. ඒක නිසා ඒක බුද්ධල දෝෂයක් නෙවෙයි. අනේ මන් දකින්නේ මෙච්චරයි. මන් දකින්නේ වෙස්ට් එකේ එහෙම බනින්නේ නැහැ. හිතේ තියාගෙන ඉන්නවා අන්තිම පිස්සු හැදෙනවා. ඊට පස්සේ කවුන්සලින් වලට සෑහෙන ගණක් ගෙවන්න ඕනේ. ලංකාවේ ඇති වෙන්න කචු කුචු තියෙනවා. කේලම් තියෙනවා. ඒ වගේම කයිවාරු තියෙන නිසා මේ කවුන්සලින් ඕනේ නැහැ. ඔය දෙන්න දෙන්න කතා කරනකොට ඉබේම අර වැඩේ සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ කාට හරි බැලලා හරි කමක් නැහැ මේ ලෙඩේ සනීප වෙනවා නම් හොඳයි. ඒක නිසා අර පොතක් අපි මම පරිවර්තනය කරා මේ Tamange මුත්‍රා පාවනය කිරීම පිළිබඳව ಭಾರತ ಭಾರತ වෛද්‍ය ක්‍රම කියලා ස්වාමීන් වහන්සේ කියනවා. ඒ ශාන්ති ඉන්දියාවේ ඉඳගෙන මේක මේ ලංකාවට ලියලා හොඳ ලස්සන පාටයක් කියලා දුනා ඒක මට ස්වභාව කියන්න බෑ කියලා මට කට්ටියනේ පොත ලිවට බනිනවා අනේ මට බැනලා හරි කමන්නේ මේගොල්ලන්ගේ ලෙඩ සනීප වෙනවනම් ඒත් ලොකු දෙයක් කියලා මට බැනීමෙන් යම් කිසි කෙනෙකුගේ ලෙඩ සනීප වෙනවනම් ඒත් ලොකු දෙයක් කියලා ඉතින් ඒක නිසා මේ මම දකින්නේ මෙච්චරයි මට බැන්නට මට ඉවසන්න පුළුවන් මම කැමති කෙනාට බයින් එක නම් මරණවට වැඩිය අපා මේක තමයි අපි චාටු කරගන්න තැන අපි කියනවා සිංහලෙන් කිඹුල කන ඉවසන්න පුළුවන් මට මේ කොහිල කටු වෙනවා තමයි ඉවසන්න බැරි කියලා. ඒ නිසා අපි ප්‍රේම කරන එකකට බලින එක මට බයින්නට වැඩිය අමාරුයි. ඒත් මගේ ප්‍රතිබිම්බය රකන්න රකින්න මම කරන චාටුවක් තමයි උතුම්. මම මගේ ගුරු හාමුදුරන්ට බලින්න එපයි කියලා. ගුරු හාමුදුර ගණන් ගන්නෑ ඒක. අර ගෝලයට තමයි gadu කියන්නේ. ඒක නිසා ඒකත් ඒ තොගේටම දාලා අරන එකයි තියෙන්නේ. ඒ මනුස්සයාට ඒ බැඳිලේ යම් කිසි සේවයක් වෙනවා නම් Taman ඒකට ප්‍රතික්‍රියා කරන්න ගිහිල්ලා ඒ අර අහකන කුණු කන්දලේ ඇඟේ දාගන්න කොයි බන්නේ ඉවර කරන එකයි තියෙන්නේ. ඒක නිසා මේ ප්‍රශ්නේ අහපු එක බොහොම වටිනවා. මොකද මේක මේ මේ මන්දනේ මම විතර හාමුදුරන්ට බැනමු කෙනෙක් නැතුව ඇති ලෝකෙ. පැවිදි වෙන්න ඉස්සෙල්ලා මගේ වැඩේම ඒ දවස්වල මොකද යුනිවර්සිටි එකට යනවා මම ඔය ඩ්‍රාමා ෆෙස්ටිවල් එක බලන්න මොකද අපි අපි ගිහියේ කාලේ එක රුපියල් 20ක් විතර දීපුවම ලංකාවේ ප්‍රසිද්ධම ඩ්‍රාමා 20ක් 10ක් බලන්න පුළුවන්. ඒක සැරේ ටිකට් එක ගත්තාම ඉතින් හැමදාම ගියාට පස්සේ ඒක පැත්තට හාමුදුරුවෝ ඉන්නවා නාට්‍ය බලන්න. ඉතින් මට හිතෙනවා නැච්ච ගීත වාදික විසුක දසන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභූෂණට්ටාන වේරමණී කියලා. අපිට සිල් දීලා හාමුදුරුවෝ එනවා නාටකම් බලන්න. එන්නකම් වැඩේ මම අහම්දුරන්න බැන බැන ඉන්න එක තමයි. ගෙදෙට එන්න ගොඩක් දුර එන්න ඕනේ. ඒ තරම්ම ඒ සංඝයා දැක්කෙම කියන දේක් නොකරන. නොකියන දේ කරන. අපෙන්ම කාලා අපිට මේ රජයට විහිළු සපේන රාජකීය මට්ටමේ කණ්ඩායමක් කියලා. ඒක නිසා මම භාවනා කර භාවනා මධ්‍යස්ථාන කිව්වේ ගිහි භාවනා මධ්‍යස්ථාන කිව්වා. නම දාගෙන තිබුණා සංඝයාට එන්න තහනම්. ගියෝ විතරමයි උපදෙස් දෙන්නේ ගියෝ භාවනා කරන්නේ ගියෝ. ඉතින් ඊට පස්සේ අපි අපි මේ කට්ටිය එකතු වුණාට පස්සේ අපි කයිවාරු විද කරන්නේ පැවිද්ද කරන විහිළු අරගෙන ඉවරලා ඉතින් සාකච්ඡා කරනවා. ඉතින් කොහොම හරි කරලා හිතන්න දවසක මට පැවිදි වෙන්න හිතුණා. ඊට පස්සේ මම ගියා ඒ රැස්වීමට. ගියාට පස්සේ එතන හිටපේ ප්‍රධාන මහත්තයා මට කතා කරලා කිව්වා දැන් අපිත් එක්ක මෙච්චර භෝජන සංග්‍රහ කරපු අය ඔබතුමා දැන් හිතානක පැවිදිනකොට දැන් සංඝයා කෙරෙහි කොහොමද දැන් ආකල්පේ කොහොමද මේ Tamanට වෙච්ච පරිවර්තන විස්තර කරන්නේ කියලා. සංඝයාට බැන බැන හිටපු කෙනා දැන් සංඝයා වෙන්න හදනකොට කොහොමද විස්තර කරන්නේ කියලා මට හරි වෙහෙසකටපත් වුණා මම කොහොමද කියන්නේ කියලා. මං කිව්වේ මෙච්චරයි මට ඒ වෙලාවේ මතක් වුණේ මට දැන් පේනවා කියලා සංඝයා කියන්නේ මිනිස්සු කියලා. අපි දකින්නේ සංඝයා කියනකොට රහතන් වහන්සේනවා. අද මැරදි වෙන්න බෑ. නියමම දර්ශ චරිතයක් කියලා. දැන් පහුවෙනකොට පේන පටන් ගන්න සංඥා කියන්නේ මිනිස්සු. ඒගොල්ලන්ට වැරද්දක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් ඉන්න තැනේදී දැන් දැන් පැවිදි වෙලා ඉන්නේ. පැවිදුනට පස්සේ මම දකින්නවා දැන් මම කරපු දේ කවුරු හරි නොකරන්නේ නැහැ. ඒකට දැන් මට බයින්නවා කියන එක හරිම සාධාරණයි. මොකද මම බැනගුවාට මට එන්නත් එපා. ඊට ඒ වුණාට ලොකු ස්වාමීන් වහන්සේ අපේ ඥානරම් ස්වාමීන් වහන්සේ ඉන්නකම් කිව්වේ ඒ ඒගොල්ල බැනගත්තට අපේ හිත නරක කරගන්න යන්න එපා. එතකොට වෙන්නේ Tamange හිත දූෂ්‍ය වෙනවා. අනිත් එක තමයි මම එක දවසක් මම නම් කියපු එක නෙමෙයි ලොකු සංකල්ප ප්‍රසිද්ධ කෙනෙකුට බයිනකොට ඉක්මනට ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා. හොඳටම ලොකුම හාමුදුර කෙනෙක් අල්ලා ප්‍රසිද්ධියේ පත්‍රේ ලිව්වනම් මොයේ කාටවත් බය නැහැ මෙන්න මෙයාගේ වැඩ මෙහෙම කියලා ඒ ඒ පාටිකල් එක අනිවාර්යයෙන්ම පළ කරනවා මොකද බැටි පත්‍ර ගන්න අපේ කෙනෙක් නිසා පත්‍රකාරයෙක් ලබනවා. ජනමාධ්‍යයේදී නිකන් ජඩ වැඩ. නිසා ඒගොල්ලෝ එයාට තන දුන්නට පස්සේ අන්තිමට දෙකොල්ල ගැටුණාට පස්සේ අර සාසනේ පිරිහුණාට මේ ගැටුම තුලින් තමයි පතර වෙන්නේ. ඒ නිසා මේ මේකදී කරන්න තියෙන්නේ ඒ ඇස් ඇත්තේ අන්ධෙක් වගේ හැසිරෙන්න කියලා කියනවා කන් ඇත්තේ බීරෙක් වගේ හැසිරෙන්න කියලා කියනවා ඥානෙ ඇත්තේ මෝඩෙක් විදිහට හැසිරෙන්න කියලා කියනවා අන්නේ විදිහට ඉඳලා ගා ගන්න කෙනෙක් ගා ගත්තා වගේ. Tamange ඇගේ දා ගන්න නැතුව ඉන්න කියනවනම් සංගයාගේ මාත්‍රකාව හරි විචිත්‍ර මාත්‍රකාවක්. ඒක මේ මේ විශාල ශේෂ්ත්‍රයක් කියන්නේ මම හරි සන්තෝෂ වෙනවා මම අද සංඛ්‍යාවේ පැත්තේ ඉඳලා කතා කරනවා කියන්නේ. මම දැන් මං අනිත් පැත්තේම තමයි හිටියේ ගොඩක් කල් හිටියේ. පැවිදි වෙලා ටිකක් කල් යනකම් මම පිටසල ආශ්‍රය කරේම නෑ මොකද මං ආශ්‍රය කරපු ඔක්කොම කෙරුවේ සංඛ්‍යාවට බයිනේ. දැන් ඊට පස්සේ මම සංඛ්‍යා වුණාට පස්සේ දැන් ඒගොල්ලොත් එක්ක සහයෝගයෙන් යඩ කරන්න බැරි නිසා පිටිසෙන් හැංගිලාම හිටිය අවුරුදු දැහැින ගාණක්. ඉතින් දැන් කිසිම කෙනෙකුට අදාහ ගන්න බෑ අච්චර බැන මෙහා මේ දැන් සංඝයා වහන්සේ නමක් නෙවෙයි දැන් ඉතින් කම්මට්ටාචාර්ය වෙනවා. කොල්ලුවේ අත ගහ ගන්න වෙනවා මේ වෙනවට. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ පුරුෂ ධම්ම සාර්ථී ගුණේ අන්තිම දමණය කළා කි සෑම පුරුෂයෙක්ම දමණය කරන්න පුළුවන් කෙනෙක්. අපි හිතන්නේ බුදුහාමුදුරුවෝ මේ අඟුලිමාලට අත තිබ්බ කෙරුවා වගේ කියලා. නමුත් මේ ධර්මයේ වැඩ කරනකොට අපි අතර පුදුමාකාර වෙනස්කම් වෙනවා. බුදුහාමුදුරුවෝගේ පුරුෂ ධම්ම සාර්ථී ගුණේ තාම බුද්ධාත්ම සජීවයි. ඕනම කෙනෙක් දපණය කරන්න පුළුවන් ඕන කෙනෙක් দমনය කරන්න පුළුවන් ඒ නිසා අපිත් ඉඩ දෙන්න ඕන බුදුහාමුදුරන්ට පූජා කරන්න ඕනේ මම කරගන්න දෙයක් ඔබ වහන්සේට මම පූජා වෙනවා කැමැති දෙයකින් මාව හදලා ගන්නයි කියලා. ඉතින් වගේම ওই බණින ඕනම කෙනෙක් හෙට වෙනකොට ආය සංඝයාතට එන්න පුළුවන්. ඒ නිසා ඒක ඒ වෙලාවේ මේ මිනිස්සු යල්ලලා වහාම තීන්දුව කරන්න දඬුවම් කරන්න යන්න ඕනේ නැහැ. තොගේට සලකලා වැඩ කරන්නයි තියෙන්නේ. මෙසේ පැවිදි අයගේ වැරදි ඇතිව හෝ නැතිව අභූත චෝදනාගමින් හෝ මෝඩකම නිසා තමුන්ගේ කටින් පිට වෙන වචන වලින් පැවිද්දන්ට සාසනික සේවයට සේවාවන්ට ඒන් සිදුවන හානිය ගැන නොසිතා කතා කිරීම මේ වගේ භාවනා වැඩසටහන් වලට සහභාගී වී භාවනා කිරීමට උත්සාහ ගන්නා කෙනෙක්ගේ සීලයට, යගේ සමාධියට කෙසේනම් බලපෑද අපි අතර එක්කෙනෙක්වත් නැහැ පැවිද්දන්ට නොබැලුවායි. අනිවාර්යයෙන්ම බැලුවා. අපේ සරුවචන් වහන්සේ කාශ්‍යප සරුවචන් වහන්සේ කාලේ ජෝතිපාල මානවකගේ හිටියේ. ජෝතිපාල මානවක ඉන්න වෙලාවේදී යාගේ චිත්තවන් ජෝතිපාල මානව කියන්නේ බ්‍රාහ්මණ කුලේ හිටියා කුඹල් පවුලේ මේ කියන්නේ බොහෝ පහත් කුලේ යාළුවෙක් හැබැයි දෙන්නත් වෙන හොඳට විශ්වාසයි. එයාට ගටිකාර කියලා කියන්නේ ගටිකාර කියන්නේ කලහදන මිනිහා කියන වචනේ. හැබැයි ඒ වෙනකොට ඒ ගටිකාර හිටියේ අනාගාමී හැබැයි අම්මයි තාත්තයි යන්න නිසා එයාට පැවිදි වෙන්න විදිහක් තිබුණා. හැබැයි කාශ්‍යප සරුවච්චන් වහන්සේ තමන්ගේම ප්‍රධාන දායකයා වශයෙන් තියා හිටින්න ගටිකාර ඉතාමත්ම දුප්පත් මිනිසෙක් හැබැයි සද්ධා වෙන්න හරි පොහසත්. දවසක් ජෝතිපාල මානවකයා යනවා ගටිකාර හම්බ වෙන්න. ගියාට පස්සේ ටිකක් අඬ බොන්න දීලා කතා කරලා කියනවා ඒකයි සරුවච්චන් වහන්සේ පහළ වෙලා කියලා. එතකොට ජෝතිපාල කියනවා ගටිකාට ඔබ හැමදාම මේ කෙස් ගාගත්ත මිනිස්සු දකින්නකොටම රහත් උනා රහත් උනායි කියනවා බුදු බුදු උනායි කියනවා කනවට කෙලවරක් නැහැ මම නම් ওই කෙස් ගාගත්තට මිස බූගත්තට එක එක ගණන් ගන්නයි කියලා අර දෙන්න හදන පණිවිඩය දමලා ගන්න. දමලා ගන්නට පස්සේ දැන් මේ ගටිකාට බ්‍රහ්ම මේ මේ කල්පනා වෙනවා මේ මිනිස්සයා දැන් මේ යාළුවා අඬ ගන්න යන්නයි ඕන වෙලා තියෙන්නේ. සරුවත් යන නිසා යන්නේ නැහැ. ඊට පස්සේ ආයෙත් ඒකක්ම දීලා කියනවා ඇත්තටම මම මේ කියන්නේ සර්වඥාන්සේ පහළ වෙලා ඉන්නවා යම් බලන්න කියලා. මම ඔබට සැරයක් කියවනේ මේ හැම එකක්ම කනවනේ ඔය ඉසබූ ගහගත්ත බමනට ඕම් මහනොද. ඕම් රහද්ද. ඉවා දොස් කියනවා. දැන් දෙවෙනි සැරේටත් ගටිකාරගේ තුරුම්ප වැඩ කරන්නේ ඊට පස්සේ තුන්වෙනි සැරේට කියනවා එන අපි යන්න ළඟට නාන්න කියලා. නාන ගාමම ලටිකාර කල්පනා කරනවා මගේ යාළුවල දෙන්න තියෙන ලොකුම දෑවැද්ද තමයි බුදුහාමුදුරුවෝ දර්ශනේ පෙන්වන්නේ කියලා. ඒක මොන්සේ යන්නේ නැහැ. මොකන්ද මගේ මට මම කරපු ගහන ගහන වැඩේ හරියන්නේ නැහැ කියලා මිය තනියම කල්පනා කරන්නේ නාන ගමන් මගේ යාළුවා බුද්ධ දර්ශනේ ගෙනියන්නේ කොහොමද කියලා. මෙයා දන්නව වචන කොයි එක කෙරුවක්වත් වෙනස විරුද්ධ වෙනවා. ඊට පස්සේ මිය ගැර ඇක්චුලි වේගය නිසා ඇත්තටම අනාගාමී කෙනෙක් මේ කරන්නේ. අර මේ ජෝතිපාල මහණන්ගේ වතුර ගිල්ල උඩට එනකොටම කොණ්ඩේ අල්ල ගන්නවා හෙල්ලෙන්න බැරි මිරිකල අල්ල කියනවා වර යන්න බුදුන් දකින්න කියලා. ඒසොට ජෝතිපාල මහණන්ගේ කල්පනා කරන මේ මාසේ ඉඳපු ගමන් මගේ ඇඟට මේ කඩාපනින්නේ. ඇයි මේ? ලාභයකට කොහොමද මොකක් කරේ මේක ඇති වෙන්නේ නැති කියලා ආවෝ යන් කිය. අර ගත්ත කෙස් ඇටියෙම අරගෙන සර්වඥාසාරී වෙනවා. කෙනෙක්ලා කියනවා ඉතින් එතන යනකොට ජෝතිපාලගේ තත්ත්ව වෙනස් වෙන්නේ නැති. ඒක කියනවා ස්වාමීන් වහන්සේ මගේ හිතුවන්ත යාළුවේ සර්වඥන්සේ කතා කරලා පස්සේ මොකද වෙන්නේ? ජෝතිපාල මානක එතනම පැවිදි වෙනවා. අපෝ යන්නේ නැහැ. ගටිකාට ගෙදර යනවා. අවස ඊගාට බුදු වෙන්න ඉන්න කෙනා අන්තිම බුදුහාමුදුරන්ට සලකලා තියෙන හැටි. කාශ්‍යප සරුවචන සල්කපු හැටි. ඒ බැනපු බැනිල්ල නිසයි කියනවා මේ ජීවිතයේ බුදුහාමුදුරෝ බුදු වෙන කාලෙත් දුෂ්කරක්‍රියා කරන්නේ. ඒ ඒ ඒ ඒ කරපු ආර්ය උපවාදයකට විච්ඡ ශේෂ කර්ම කියන. ඉතින් ඒ වගේ පාරමිතා පුරාණ මහබෝසතාණන් වහන්සේ නමකුත් සම්පූර්ණ සම්මා සම්බුදුරජාන් වහන්සේ කෙනෙක් දැකලා දකින්නත් ඉස්සලා ඔය මුඩු මහණ මොන පැවිද්දක්ද මොන රහත්කමක්ද කියලා කිව්වනම් අපි අතින් කොච්චර පටවරදියද. ඒ අම්බපාල ගණිකාව ගණිකාවක් වෙන්න හේතුව අම්බපාලි ඒ රහත් මෙහෙණින් නමකුත් ඔක්කොම මේ මෙහෙණින් ආසලා වගේ වත පිළිවෙත කරගෙන ඉන්න වෙලාවේදී ඉස්සරහින් වැඩලා තියෙනවා මේනිනාංශනම පිටිපස්සේ මේනිනාංශය අතු ගන්නවා අතු ගන්නට ඉස්සරහින් මේනිනාංශේ තුක්කලා අර අතු ගාපු මඩුවට කෙලපිටක් දානවා එතකොටම අර පිටිපස්සේකේ මේ වෛශ්‍යවි කියලා එහෙම අය මොකක්වත් නැහැ. මේ ඉස්රායල් මෑණිට බයි. දන්නේ නැහැ මේ ඉස්රායල්ගේ රාත්‍රන් රහත් මේ ඉනාසෙන්නේ. මේකට කොච්චර දෝ කාලයක් පැහිලා පැහිලා පැහිලා අපායේ අන්තිම ආත්මෙත් වෛශ්‍යව කියලා පිළිගන්නවා. හොඳට පින් කියනවා. ඒ ආත්මේ සිල්මෑන් කෙනෙක්. සීල සමාධි පුරලා තියෙනවා. උත් ආර්ය උපවාදයක් කියලා කියනවා. දන්නේ නැහැ අර ඉස්සලගේ රහත් මේ ඉන්නාසි දන්නවනම් මෙයාලව සමාව ගන්නවා. කොහරි ප්‍රයෝගයක් දාන්න. තාලි වෙලා සමාව ගන්න. ගන්න දන්නේ උනේ නෑ. ඒක පව යටපහ වුණා. ඒ නිසා ආත්ම ගානක් දුක් විඳින්න තිබුණා. ඒ නිසා සමනයන් බලිනවා කියන එක ඒකේ එදත් අදත් සම්ප්‍රදාය හැටි. නමුත් පොට වරදින්නේ මේ ශාසනයේ සමහර ශ්‍රමණියෝ ආර්යයන් වහන්සේලා. එතෙන්දි එතෙන්දි මලපන්න. ඒ කියන්නේ කේල් ගහට කොට ගහින් ගහට කොට කොට යන කුරුල්ලා කේල් ගහට කොටපු දාසේ හොට පැකේ. අනික් ශ්‍රමණයන්ට බයින්න බුණා මොකද යැත්තෝ හිඟාගෙන කාලා ජීවත් වෙන්නේ ඉතින් යන යන දර හිඟන්න වගේ කරදර කරනවා. මොකද මේකේ ඉන්න පුළුවන් ඔය හිඟන්නන් අතර එක්කනේ දෙන්නේ ආර්යයන් වහන්සේ නමක් ඒකට අමාරුයි. ඉතින් ඒ නිසා ඒ අර තව පුංචි කතාවක් තියෙනවා මේකට කිට්ටුවෙන් කතා රසය සඳහා මම කියන්නේ. ලොකු වැඩිමල් හාමුදුරුවෝ පුංචාමුදුරුවෝ දෙන්න පුංචි කුටියක බණ භාවනා කරගෙන ඉන්නකොට ලොකු හාමුදුරුවෝ ඇත්තටම රහතන් වහන්සේ නමක් ඒ වගේ වුණාට බඩේ දවල රෝගයක් වෙනවා. බඩ උදේ පාන්දරට හරි වෙහෙසෙන් ඉන්නේ මේ ඇසිඩිටි. ඒ නිසා පොඩි ආමසුත් තන ගහන පින්න පාටියක්. පින්න පාටිය යනකොට උණු කඳ හැන්දක් හම්බ වෙනවා. ලොකු ආමතුරු දන්නවා මේ උණු කඳ ටික වැටුනොත් අර බඩ දිවෙල නැතර නිසා පින්න පාටේ යන ගමන් ගමී පාරයින කොට ගහලා තිබුණ ලී ගොඩක් උඩ වාඩි වෙලා අර පාත්‍රයෙන් එහෙම ලුණු කැඳේක බොන. මොනවද පොඩියක් නැද්දකින් මේ නාකිය කරන වැඩේ කියලා අර ඒ කරපු වැඩේ ගැලපෙන්නේ නැහැ. ගමේ පාරායිනේ දී ගොඩක් තිබුණල පාත්‍රේ වන්නකොට පොඩි හාමුදුරන්ට හිතක් පහළ දැන් අපිටවත් ඉස්සරහට මේ ළමයි ඉන්න හම්බෙන්නේ නැහැ මෙයා මැරිලා මේ බලන්න කරන වැඩ කියලා ද්වේෂයක් පහළ වෙනවා පහළ වෙලා ඒක ඊට පිටින් බාරකට නැවිලා ලොකු හාමුදුරුවෝ දන්නවා දැන් මෙයා පරද්දගෙන ඉන්නේ කියලා තානේ වළඳලා ගිහින් පොඩි හාමුදුරුවෝ හම්බෙලා අහනවා ආයුෂ්මතුනි මේ පැවිච්චේ පරමාර්ථය මොකක්ද මොකටද පැවිදි වෙන්නේ ඒක කියන සබ්බ දුක්ඛ නිසාර නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා තමයි මම පැවිදි වෙලා තියෙන්නේ මේ නිවන් අවතේ. ඒ අදහස අතාරින්නේ. මේ ආත්ම නිවන් දකින්න කතාව අතාරලා දාන්නේ. මොකද පොඩි ආම්සන්න තේරෙනවා මොකක් කරේ මේක මේ බරපතලකට තමයි මේ නෑ Taman ළඟට ඇවිල්ලා පුදුහම කියන්නේ ඊට පස්සේ මේ ඇයි ස්වාමීන් වහන්සේ කියන්නේ ආසුතුට මේ ජීවිතේ කිසිම මාර්ග බලයක් ලබා ගන්න හම්බෙන්නේ නෑ පොඩි හැමදාට ඒත් තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. ලොකු සාංශික උපදන් කියනවා ඔබවත්සු වහන්සේ අති මා ආර්ය අපවාදයක් කියලා. ආර්ය උපවාදයක් කියලා කියනවා. පොඩි හැමදාම කල්පනා කරලා බලන මොකද ඊට පස්සේ කියනවා අසවල් තනදී අසවල් විදියට කල්පනා වුණේ නැද්ද කියලා. ලොකු හැමතුරු දන්නා මේ වෙච්ච සිද්ධිය. උනාට පස්සේ පොඩි හැමතුරන්ට පත්තු වෙන්න පටන් අර ගන්නවා. දන්නේ නැහැ. මිනිස්සෙක් කියලා හිතලා පාරයින් ඉඳගෙන කැඳ ටික පාත්‍රෙම වැළඳියකට බැනපුවා මතක් වෙලා ඊට පස්සේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න මම දන්නේ නැහැ මොනවද ඊපස්සේ කියනවා සමා දෙන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙන. ඉතර අමාරු නෑ පත්ක දැක්කලා තුන්සරයක් වන්දලා මම ඉතින් වෙච්ච කායික වාචික මානසික වැරදි වලට අනේ මට සමා වෙන්නයි කියලා සමාව ගත්ත ගමන් ඉවරයි. ඒ ටික කරවන්න තමයි ලොකු ආම්තුරට ගිහිල්ලා යාළුව කතාවක් ඇදලා අරගෙන සමාව ගන්නවා. ඒක නිසා අපි කාටද ආම්තුරට කෙලින් බනිනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ආම්තුර වැදගත් කෙනෙක් නම් ඒක හදලා යාව කාරණාවෙක කියලා දීලා ආරිකවාදීලන්ස සනසනවා. 아무තු මතරක් බයින්නේ ප්‍රසිද්ධිය නෙවෙයි. ඒක නිසා Taman වග බලා ගන්න ඔය කේල් ගහට කොට කොට ගියාට මොකද කවදා මේ ගහෙන් ගහට කොට කොට ගියාට කේල් ගහට කොටපු දවසේ හොට කොට වෙනවා. ඒ නිසා අද කාලේ කොයි තැන කොයි ගිහිය කොයි පැවිද්දා මාර්ගඵල ලැබලා තියෙනවද කියලා අපට කියන්න බෑ මොකද සෑහෙන ගාණක් අපි නොදැන භවනා කරනවා. ඒ වගේ මේ ලැබපු ඇත්තෝ මේ ಗುಣ වසංගන ජීවත් වෙන එක බුදුහාමුදුරුවෝ කියලා දීපු ශාස්ත්‍රය. ඒ නිසා රස්වි දෙන්නවක්වත් අහසෙන් යන්නවක්වත් ඒවම නැති වුණාට කවුරු ලබලා තියෙනවා මේ නිසා කවුරු කියනවනම් කියන්න තියෙන්නේ මේ සාමාන්‍ය බැටරි කැල්ලක් අරගෙන 1.5 කරන්ට් එකක් එක වැඩ කරලා කමන්නේ මම 33000ත් එක්ක නම් අතපත ගන්න යන්න එපා. අත ගැව්වොත් ආය ආදාහනය කරන්න කරදර වෙන්න දෙයක් නැහැ. එතනම ඉවර වෙනවා. ඒ නිසා 2 1.5 කරන්ට් එක වෙනම එකක් 230 වෙනම එකක් 33000 වෙනම එකක් 66000 වෙනම එකක් හයි ටෙන්ෂන් වයර් කොහෙ තියෙනවද දන්නේ. ඒ නිසා අතේ ටිකක් රබර් ග්ලව් එකක් දාගෙන ඉන්න එක හොඳයි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ අපි මේ ශාස්ත්‍රයට බැහැලා ඉන්න අය මේ පැත්තෙන් එක වගකීමක් තියෙනවා. ඒක සර්වඥාන්සේ අංග සම්පූර්ණයෙන් කරලා තියෙනවා. අපිට කරන්න බෑ, කපට කරන්න බෑ. අපි දැනුනාහන විදිහට ජීවත් වෙන්න හැදන්නේ. සර්වඥාන්සේකට වග වෙනවා. සර්වඥාන්සේ හිතලා, සර්වඥාන්සේ දැකලා, සර්වඥාන්සේ කතා කරලා පවක් කරගන්න කරන්නේ නැහැ කිසියක්. අනික් කෙනාට මම දැකලා කතා කරනකොට එයාට පවක් සිද්ධ වුණොත් මොකක් හරි විහිළුවක් නිසා ඒක සරුවත්තරන්සේගේ දෝරක් විදිහට සරුවත්තරන් සරකයි. කවදාකවත් තව කෙනෙකුට කායික වාචික මානසික වශයෙන් බුදුන් දැකලා අප්‍රසන්න භාවයක් ඇති වෙන්නේ ඉරියව් පවත්තන්නේ. උන්වහන්සේ ඒකට සාරාංශකයේ කල්පලක්ෂයක් පෙරම් පෙරුවා. දකින්නකොටම අහනකොටම හැසිරෙනකොටම ප්‍රසාදය ඇති වෙන්නේ මට කාටද? එයාගේ ගුණය මොකද්ද? ඒ ගුණය මම පුරන්නේ. මේකට තමයි සාරාංශකේ කල්පලක්ෂයක් ගුණ පිරුවේ. එයාට තරහ වුණේ එයාගේ දෝෂයක් කියලා නෙමෙයි සරුවත් කියන්නේ. මගේ දෝෂ නිසා එයාට තරහයි. මම ඒකට වග වෙන්න ඕන කියලා උන්වහන්සේගේ ගතියේ සිටේ නිසින්නේ සුත්තේ జాగෘතේ සෑම තැනකම ඒක බුදු ශ්‍රමණ ගුණයක් විදිහට පෙන්ලා දීලා තියෙනවා සිනිද්ධා තේල ධාරාව අහෝසි ඉරියාපතෝ සිනිදු තෙල් ධාරාවක් වගේ සෑම ඉරියාපතයක්ම මන බඳනවා රංගපානව නෙවෙයි හැටි එනිසා බුදුන් අරමුණු කරන පව් කරන්න බෑ කාටද මේක බුදුහාමුදුරන්ගේ ඒක ඇත්තටම සම්මා සම්බුදුරජාණන්සේගේ ගුණයක් අපි උත්සාහ කරන්න ඕනේ යම් හේයකින් මගේ මේ වචන නිසා මගේ ක්‍රියා නිසා මගේ හිත නිසා කාට හරි පාප චේතනා කාම එක මගේ දෝෂේ මම හැසිරෙන්න ඕනේ අම්මා කාටද ඒක වුණා නම් දැනගෙන අනේ වැඳලා හරි කමන්නේ කියන්නේ අයින් කරන්න ඕනේ මත්තර ඇති නොවෙනා තාට වැඩ කරන්න. ඉතින් මේ ගුණය අපට ගන්න අමාරුයි. නමුත් බුදුහාමුදුරුවෝ තියලා කියනවා ඉස්සන ආදර්ශයක් පහන් කරනවා ආන්නේ විදිහට හැසිරෙන්න. ඉතින් දා මේ සමාවදී මේ වැඩ පිළිලින් අපි කරන්නේ පෙර අපේ අතින් මේ විදිහට ආර්යකවාදයක් වෙලා දැනම දැන ගුණෝචිත බැලලා තියෙනවනම් දැන් හැම කෙනෙක් කෙරෙම ගෞරව කරනවා. හැම කෙනෙකුටම යටහත් පහත් ජීවත් වෙලා අර කර්ම ගෙවෙන්න අරින්න අලුතෙන් කර්ම රැස් වෙන්න දෙන්නවා. අලුතෙන් නිතරම කාය සංවරය ඇති කරගෙන වරදුනාට කමක් නැහැ. එයාට හිතනවත් කමක් නැහැ කියලා සමාව ගන්න ඉගෙන ගන්න. මැරෙන්න ඉස්සෙල්ලා ගිහිල්ලා කියන්න ඕනේ මේ මම දෙන්න මේව ගනුදෙනු කරනකොට මේ හිතම නමක වෙන්න පුළුවන්. අනේ කරුණා කරලා මේ අපේ ශාසනයේ නාමයෙන් එහෙම නැත්නම් මේ මේ සීල සමාධි ප්‍රඥා නාමයෙන් මට සමාවෙන්න. ඒකේ කෙරුවට පස්සේ සමාව නොදෙනු නම් අසපුරුසයි. ඕනම කෙනෙකුට Taman ළඟට ඇවිල්ලා Tamanට මරන්න ගිය කෙනෙක් හරි ළඟට ආවට පස්සේ Tamanුත් වග බලා ගන්න ඕනේ සමාව දෙන එක දේවගතියක්. ඒක නිසා තාරාතිකම බලන්න ඒවා. යම් කිසි කෙනෙක් පත්කඩේ බිමේලා වැන්දන අනේ මට සමා වෙන්න කිව්වනම් ආයෙ නඩු අහන්න යන්න එපා. ගෙඩිය පිටින් සමාව දෙන එකයි තියෙන්නේ. ඒ වගේම Taman මතක තියාගන්න මම මම ඇතුමුත් වෙලා තියෙනවා කාට හරි. හොඳම දේ තමයි මනුෂ්‍ය ජීවිතයෙන් ළඟ කතා කරලා. දැන් බාලෙක් නම් අදින්නේ නැහැ. ඇදිලි බඳිනවා. කියනවා මම මේ වෙන්නේ කියනවා මම දන්නේ අනේ වුණා නම් මට සමාවෙන්න. ඒක පොඩි වචනයක්. ඒක නිකන් එටිකට් එකක් නිකන් චාරිත්‍රාක්. ඒකෙන් අර ඔක්කොම අර පැංගිරි කතිය කපලා සුන්දර සම්බන්ධකම් ඇති කරනවා. ඒ නිසා කවුරු වුණත් පුංචි වුණත් කමක් නැහැ. හිතම නාප වෙලා තියෙනවා නම් අත ගාලා බබා තරහ වෙන්න බෑ. බබා වුණත් කමක් නැහැ. කොයි සංසාරේ කොයි එක වැඩිමල්ද කියන්නේ දන්නේ නැහැ. අපි මේ දැන් දන්නේ නම් මේ මට ඉතල ඉපදිච්ච එක වැඩිමයි කියලා සංසාරේ ඒක නෙමෙයි බලපාන. ගුණාතුන් ගුණ ඇතින් ගුණවතුන් අතින් බලනකොට අපි කොහොමද දන්නේ? එයා සතේකට සීපායකට හෝ වේවා. ගහකට කොලකට හෝ වේවා. අපැතින් හානි වෙනවා වෙනවාමයි කියලා මතක තියාගන්න. නමුත් අපි manussකමක් තියෙනවා සමාව දීම සහ සමාව ගැනීම. ඒ අපි අවුරුද්දවසල කරන්නේ අර මේ වෙච්ච පමාගෙන නැවත සමාදින ගතියක් බුලත තිබේ කියලා. බුලතට දීලා කතා කරන්නේ. ඒ බුලත තියෙන්නේ වෙච්ච පමාවට නැවත සමාදින ගතියක්. ඒ නිසා කවුරු රැවිලා බුලතට දීලා වැඳනා ඒ මිනිස්යාට බණින තරම් පාහර වෙනවා. සංඝයාගේ තියෙන පත්කඩේල වැඳා. ඔච්චර තමයි අපිට කරන්න තියෙන ලොකුම වැඩේ කවුරු හරි දැකලා පත්කඩේල වැඳනා මම කියනවා බාලයන් සඳහා නෙවෙයි. ඊට පස්සේ නොදෙනවා නම් ඒක යාගේ වැරද්ද අපිට කරන්න පුළුවන් නැහැ. ඒ නිසා නිතරම සර්වඥාන්ති කියන උත්තරත් වැඩි මේක ලක්ෂණ දෙන්නේ අපේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ වසල දරුවේ පොල් කට්ටක් කරන පාරේ හිඟන්නේක් වගේ කියලා කල්පනා කරන්න කිව්වා පරිද්දා. අංකරිච්ච ගොණෙක් වගේ හිතන්නේ කිව්වා. කවදාකවත් මාන්නයක් ගන්න එපා. ගත්තොත් අනුන් අපි නිසා පව කරගන්න. ඒක සිව්පසෙන් යපෙන අපට වික්ෂෝපක කැප නැහැ ගන්න බෑ යන්න බෑ. නිසා නිතරම බලන්න ඕනේ මම මම මේ කරන වැඩේ අනේ කවුරක්වත් වරදවා නොගනීවා කියලා. සමාව දෙන්නත් ඕනේ. නිතරම සමාව ගන්නත් ඕනේ. ඉතින් මේක පුරුදු කෙරුවා නම් අපි නැවතත් අර ඉපදිච්ච ගම පුංචි බබෙක් වඩටපත් වෙනවා. මානකාරකම් ඉන්නේ. ඒක නෝන්ජල්කමක් කියලා හිතන්න එපා. ඒ කව දකින් දකින් මනස සමා ගන්නවා කියන එක නෙවෙයි. ඒ සමාව ගැනීම නෝන්ජල්කමක් නෑ. බය දුකමකුත් නෑ. මොකද සාරිපුත්‍ර සාංශේ සමාව ගත්තේ හත් අවුරුදු සාමණේරයලා. වැඩි වහකම් බලලා නෙවෙයි. ඒ නිසා අපිට ඒක දීලා තියෙන්නේ නිකන් මේ ප්‍රෙෂර් රිලීස් කරන ප්‍රෙෂර් වැල්යු එකක් වගේ එකක්. අපි ළඟ ටෙන්ෂන් එකක් ඇවිල්ලා තියෙනවනම් පොඩ්ඩක් ඔක මිරිකලා අරින්න. ඒක ප්‍රෙෂර් එක ගියාට පස්සේ ලොකු සාන්තියක් එනවා. භාවනා පූජකකේ දෙකක් ආපෝවාදී සමාන දෙයක් ඉස්සෙල්ලා තියෙනවා නම් සමාන දෙයක් ඉස්සෙල්ලා තියෙන සුසරයක් විදිහට සාමාන්‍යයෙන් කියනවා මේ භාවනා කරනකොට ඉඳ ගන්නකොට සීලය ආවර්ජනය කරන්න කියලා. මම මේ කරන්නේ මෙවැනි සීලක පිළ තමගේ සීලය ආවර්ජනය කරලා බුද්ධ ආදී ජීවිතයට කාය ජීවිත පූජා කරන්නේ. මගේ මේ ජීවිතයේ බුද්ධ රත්නයේ ධර්ම තත්ත්වයේ සංඝ රත්නයේ පූජා වේවා කියනට සාමාන්‍ය සංඝ කියනකොට පරමාර්ථ වශයෙන් නම් සියලු ආර්යයන් වහන්සේලා ගැලපෙනවා. නමුත් අපිට සංඝයා කියනකොට වැටෙන ඉස භූගාගත ජීවත් දාගත් එකක් නේ. නමුත් අපිට එතකොට ඉන්න පුළුවන් ජීවෙ ඉඳලා ආර්යයන් වෙලා හරිපුවාස වෙනවා ඒ නිසා සියලු ආර්යයන් වහන්සේලාගේ මගේ මේ ජීවිතේ පූජා වේවා මට සමාව ලැබේවා කියලා පටන් අරගත්තාම අර ඈට දැන නොදැන වෙච්ච දෙයකට සමාව වේවා කියලා පටන් අරගත්තාම ඒකෙන් කරන්න තියෙන අර මේ ෆෝමල් ක්‍රමිකව කියනවා නෙවෙයි චාරිත්‍රාක් විදිහට කරනවා අත්‍යමංගේ යටහත් පහත්කම වෙනවා පොතේ මේක විස්තර කරන රේරුකාණී ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා යම් රහතන් වහන්සේකට ආර්යයන් වහන්සේකට තමයි ඉන්න කාලේ දොස් කියලා ගමන් දන්නවනම් අපවාද කරලා කියන කියලා එතුමා මේ වෙනකොට අපවත් වෙලා නම් ඒ සොහොන් කොතට ගිහිල්ලා වදින්නේ කියලා කියනවා. ඉන්නවනම් ඉන්න තැනට වදින්නේ. නැත්නම් ඒ දිශාවට හැරිලා වදින්නේ. ඉන්නවා වැඳ ගන්න බැරි වුණොත් ඒක එයාගේ දෝෂ නෙවෙයි මගේ දෝෂේ. අන්න ඒ වගේ වෙලාවට හිත හදාගැනීමේ තමයි වෙලා තියෙන්නේ මේ ලෝකේ ඉන්නාතර. මාර්යන් වහන්සේලාට මගේ සංසාරේ කවදා හෝ දැනුණ දැන වැරද්දක් වෙලා තියෙනවා නම් මට සමාව ලැබේවා කියනකොට යම් ප්‍රමාණික නිහතමානිකමක් ඒක නිතර නිතර කියනකොට යම් ප්‍රමාණික නිහතමානිකමක් තමයි ඊට පස්සේ දවසේ තේරුම් ගන්නවා කටමැට දොඩවන්න යන්න එපා කොයි කෙනාද කවුද කියන්නේ දන්නේ එතකොට එන්නේ එන්නේ ආයති සංවරයකටත් පිටනවා ඉස්සරහටත් වගේ බලා ගන්නවා. දැන් මේ වගේ සමාජවල ඉන්නකොට අපිට කියන්න බෑ හැම කෙනාම වගේ හොඳ පින්වන්ත මේකට යෙදිලා ඉන්නේ නැත්තේ. කවුද කවුද කියන්න දන්න හොඳම වෙලේ තමයි හැම කෙටම රාතනාංශ කියලා කලකවයි කියලා පාඩුවක් වෙන්නේ. ඒ බුදුජානක ඉන්න කාලේ උපාසක මහත්තයෙක් කියලු දකින දකින සංඝයාට වඳින්නේ මාගේ ආර්යයන් වහන්සේට নমස්කාර වේවා මාගේ ආර්යයන් වහන්සේට ඒ සංඝේ පස්මත හරි සද්ධාවන්ත ඊට පස්සේ බුදුහාමුදුරන්ට කියලා කිව්වලු අවසරයි ස්වාමීන් වහන්සේ දුප්පත් ඒ නිසා මට ආර්යයන් වහන්සේලා මෙච්චර 12 නමක් හරි 15 නමක් හරි ගාන කියලා කිව්වා. ඉතින් ඒසොල බත්ත බත්තක වගේ කිව්වේ මේ ලකුණ්ඩක බද්දාහම්දු. ඔව් ඒ ස්වාමීන් වහන්සේ ඒක ඒක කරන්නේ මේ බෝතලයක් එළිය දාලා බෝතල ඇතුලේ තුඹු දාලා තියනවලු අද අහවල් ගෙදරට 10 දෙනෙක් ඉන්න පාට වෙන්න අහවල් ගෙදර 15 කියලා උදේ සීතු දාලා දෙනවා එක තැනක 13 ආර්යයන් වහන්සේලා 15 නම කරගෙදෙට වඩින්නේ. ඉතින් එක්කෙනෙක්වත් ඒ තින්නුව ගන්න නැතුව. ඒ ගත්තොත් රහතන් වහන්සේ කියලා අහුවෙනවනේ. ඊට පස්සේ ඒක ඉස්තරලාම ගිහිල්ලා ගත්තේ පිරින්දවච්ච මහ රහතන් වහන්සේ හරි කවුරු හරි මට මතක නැහැ. ඒ සමතේ මට ඉති අනිත් ඔක්කොමලා ගන්න නැතුව ඒක දැන් මේක ගත්ත ගමන් Tamange අන්‍ය භාව ප්‍රකාශ වෙනවා. ඊට පස්සේ උපාසක මහත්තයා ඇවිල්ලා ගියා ස්වාමීන් වහන්සේ ඇයි මම මේ ශ්‍රද්ධාවන්ත කෙනෙකුට සංඝයා නැත්තේ? කිසි බුදුහාමුදුරුවෝ නිසා ඔක්කොම යන්නේ කියලා. ඉතින් කියලා තිබුණා ඒ උපාසක මහත්තයා දකින දකින සංඝයාට රහතන් වහන්සේ කිව්වට පින් වැඩෙනව මිසක පවක් සිදුවේ. උඹත් එතෙන්ද යනකොට උඹ රහත් නැතත් මේ දාන වළඳනේ රහත් වෙන්නනේ. මේ දාන වළඳලා වෙන අපි නැච්ච ගීත වාදිත කරන්න ඔක්කත් මේ විසුක දර්ශන වලට නෙවෙයි රහත් වෙන්න නම් ඒ දානේ කැපයි. කාලවත් තාත්තෙන් බාන කරපන්. අනිහිම් කරනවා කැපයි කියලා රහතන් වහන්සේ නමක් කියලා කාටවත් වැන්නට ඒකේ බුදුජානනාංශයේ ශ්‍රද්ධාවෙන් නැන්නට ඒක වැරද්දක් වෙන්නන්නේ නැහැ. ඒ වගේම අපි පැවිදුණාන් පස්සේ අපි නියෝජනයක් කරනවානේ. සාරිපුත්ත මොග්ගල්ලානේ ඒ න්‍යායන්ගත පැමිණ කියලා ඉසා මිනිස්සු වඳින්නේ ඒ වගේ තමයි. ඒකේ මේ මාන්නක ඇති කරන්නේ මේ හදන්නේ ආයතන සංවරයක් පිටව ගන්න අනිත් මිනිස්සු බඩට කාලා නෙවෙයි නෝ දන් දෙන්නේ මේ මේ. සාසනික තියෙන ගෞරවයකනේ. එතකොට සංවේග පහළ වෙනවා මේ කාරණා මේ මේව දවායන මදායන මණ්ඩනායන විභූෂණාය. ඒක ජවයේ පිණිස නෙවෙයි, මදේ පිණිස නෙවෙයි, කියාපෑම් පිණිස නෙවෙයි, විභූෂණයේ පිණිස නෙවෙයි, හුදු Brahmacharyaනුග්‍රහය කියලා ඒකේ පාරේ යකඩ කෑවා. බලනකොට නම් පිටුවල් පිටු ගන්න මතක නැහැ ගල් කිලගෙන කිලගෙන යනවා. සෙල්ලන්නේ බුදුහාමුදුරන්ගේ බුද්ධ භූමිය. ඒ නිසා හොඳ වගකීමක් වෙනවා දෙපැත්තට හොඳ වගකීමක් වෙනවා ඒ අනිපවාද කතාව. නමුත් මේ මේක තව ප්‍රශ්න දිගට යනවා. සිදුවන හානිය ගැන නොසිතා කතා කිරීම ඒ වගේ භාවනා වැඩසටහන් වල සහභාගී භාවනා කරන උත්සාහ කරන ගේ සීලයට යාගේ සමාධියට කිසිනම් බලපායි. ඒ කියන්නේ තමන්ගිට බලපාන්නේ තමන් දන්නවනම් අර කියන විදිහට හැමදාම දවසකට එක වතාවක් අඩු ගානේ ඒ ආර්යයන් වහන්සේලාගෙන් සමාව ගැනීම චාරිත්‍රාක් කරගන්න පූර්වක්‍ෘත්‍යයක් විදියට. අනිත් එක අන් අයගේ දොස්පරොස් කතා කිරීමට වඩා වික්ෂු වික්ෂින උපාසක උපාසිකායන් කර සිදු සිවණක් පිළිසට අවාද කරන උන්හට කර්ම ඵල විපාක වැඩ කරන සැටි අපට අනුකම්පාවෙන් තෝරා දෙනු මැනවි. අන් අයගේ දොස්පරස් කතා කිරීමට වඩා වික්ෂු වික්ෂින උපාසක උපාසිකායන් සිවණක් පිළිසෙට අවවාද කරන උන්හට කර්මය ඵල විපාක වැඩ කරන හැටි අපට අනුකම්පාවෙන් තෝරා දෙන්න. මේ ඇත්තට මේ කර්ම વિશે කියන එක එහෙම තෝරන්න බේසි නෑ ඒක සරුවඥ විෂයක්. නමුත් අපිට මට කියන්න තියෙන්නේ මේ මුළු එකම බලනකොට එකක් මතක තියාගත්තම හරි අපේ මුළු ප්‍රයත්නෙම වීති පවු නොකිරීම පමණයි. සබ්බ පාප සකරණම් කියන එක දන්නවනම් අපි කරන කිසිම වැඩකින් පින් සිදුනේ ගැන හොයන්න යන්න එපා. ඉන්නක නෙවෙයි අපිට කරන්න තියෙන්නේ මේ වැඩෙන් පවක් වෙන්නේ නැහැ කියන එක විතරක් බලන්න. එච්චරයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කරලා බලන්න මේ කරන වැඩෙන් කාට හරි හානියක් වෙනවද මටත් එක්ක දැනටත් මත්තරත් හානියක් වෙනවා. ඒක තමයි අකුසලයේ අර්ථකථනය. හේරවාද අකුසලයේ අර්ථකථනය මේ කරන වැඩේ මට හෝ තව කෙනෙකුට හානියක් කරන අකුසලයි. මේ මොහොතට හෝ මත්තට හානි වෙන අකුසලයි. අපි කරන වැඩේකින් තව කෙනෙකුට හෝ මට හානි වෙන්නේ නැත්නම් මත්තට හෝ දැන් හානි වෙන්නේ නැත්නම් ඒ වැඩේ අපිට කියකි සම්‍යක් කෘත්‍යයක් වේවා. අපිට ගොඩාක් වරදින්නේ පරදින්නේ මේ පින් කරන්න යන්නේ. ඉන් කරන්න යන්න එපා පවු නොකිරීම විතරක් මතක තියාගන්න. නිතරම කරන වැඩේ හානි වෙනවද කියන එක විතර බලන්න පටන් අරගත්තොත් පුදුම ඉන්දිය සංවරයක් එන්න පටන් අරගන්නවා වග වෙනවා මම මේ කරන වැඩෙන් කිසි කෙනෙකුට සතාශිවපාවටවත් ගහකොලකටවත් හානි වුණා නම් අපි දැනගන්න මේක අපිට කැපේ. එකම ප්‍රයත්නයේ තියෙන ඉතින් අවදියේ තියෙන්න ඕනේ මේ අප්‍රමාදයේ තියෙන්න ඕනේ සතියේ තියෙන්න ඕනේ වේග නිසා වෙනවා කෙනෙකුට දොස් කියනවා කේන්ද්‍රිය නමුත් මතක තියාගෙන ඉන්න ඕනේ ඒ ප්‍රමාණයට Taman අපව ඉල්ල ගන්න ඕනේ ඒ බෙදාගෙන කන කෑමක් මේකේ තියෙන කර්මය කියලා ඒ නිසා පවු නොකිරීම තමයි අපි ඉස්සරහින් තියාගන්න සබ්බ පාපස්සා කරනම් කියන එක ඊට පස්සේ තමයි කුසලස්සුක සම්පදා එහෙම නැතුව අපි මේ වැඩ පෙන්වන්න දක්ෂකම් පෙන්වන්න ස්මාර්ට් වෙන්න කරන් ගියොත් අපි පවු නොකිරීම අපිටෙන් ගිලීච් දවසේ කොහේනවත් කියලා කියන්න බෑ ඒකට අර හිස් මල්ලකට මේ වටිනා රත්තරන් පුරවන්න හදනවා වගේ අඩිය නැති මල්ලකට කොච්චර දැම්මත් හිටින්නේ ඒ නිසා ඒක පළවෙනිම පාඩම තමයි සමාව ජීම සහ සමාව ගැනීම මනුස්ස ලෝකේ ඉන්න සත්වෙකින් මිනිස්සයාට පමණමයි යොක කරන්නේ. ඉන්න කිසියම් සතෙකුට බෑ සමාව දීමක් සෝ සමාව ගැනීමක් කියන එක කරන්න. ඒක මනුස්සයාට විතරක් කරලා හැකක් ඒ නිසා මේක නිසිනින්දි පාවිච්චි කරන්න. ඉතින් ඇත්තටම ඉතින් ගියාම අපි මේ මේ භාවනා කරන හැම කෙනෙක්ම සෝවාන් මාර්ගයේ ඉන්නේ. මාර්ගස්ථයනේ සතරේ සමාදන් වෙච්ච ගමන් මාර්ගස්ථයයි. ඊට පස්සේ පංචශීල්, අටශීල්, දසශීල් ගන් ලාවට දෙයන්සි සඳහන් කරනවා එක චිත්තක්ෂණයක් මෛත්‍රී වඩනවා නම් දවසකට. එක චිත්තක්ෂණයක් මෛත්‍රී වඩනවා. රාත්තු දෙන පින්දපාත කණ්ඩ ණය නැහැ කියන. ඒ ඒ චිත්තක්ෂණයෙන් පවා මේ මිනිස්යාගේ ශ්‍රේයර මේ කාම ලෝකයේ ගත කරන අනුන් මැරේවා නැසීවා කියන කෙනෙක් එක බලන්නක චිත්තක්ෂණයක්මයි කියනවා. අච්චරා සංඝාතමත්තම් පිටු වේ මෙත්තා චිත්තම් භාවේති. අමෝගං රට්ටපින්නම් භාවේ පරිබුංජති කියලා කියනවා. එක චිත්තක්ෂණයක්මයි කියවනවා නම් රතුන් දෙන පින්ඳ පාදයට ණය නැහැ. ඉතින් එහෙව බලනකොට ඒ ඇත්ත මාර්ගයට පිළිපන්. හැබැයි මාර්ගය කෙලවර කරලා නැහැ. ඉතින් අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ කියනකොට මාර්ගස්ත්‍යයක් පැටවෙනවා. ඉතින් ඒකට මේ භාවනා කරන පිරිස උනත් වඩා අරස්සාව කරන්න කියන්නේ රහත් මේ කියන්නේ සෝවන් වෙච්ච කෙනෙක් විදිහට සලකලා වැඩ කරන්න ගියාම අරසා පැත්තෙන් එහෙම තමයි ගන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඒ අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ පොතක ලියලා තිබුණා මේ ලංකාවේ මේ භාවනා ක්‍රමය හඳුන්වා දීපු කාලේ පොත් පිරෙන්න සංගරා පිරෙන්න බැලලා තියෙනවා. මේවම කරන්න පුළුවන් දේවල්ද මොනවද මේ උගන්වන්න හදන්නේ මේවා මේ කාලේ කරන්න බෑ කියලා හදිහියේදී භාවනා ක්‍රම වලට පහත් කර සලකලා. ඉතින් මේ භාවනා ක්‍රම වලින් වැඩගත් කෙනෙක් විදිහට ලොකු සංහසේ සමථ විදර්ශනා භාවනා කොට එළියට තියෙනවා. මේ තරම් උතුම් ප්‍රතිඵල කෙනෙක් භාවනා ක්‍රමයක් Taman නොකර ඒක පිළිබඳ මේ ಗುಣදොස් විවේචනය කරන්නන්ගේ මොළ ධාතුව පිරිසිදු කරන්න මොන ක්‍රමේ කරලා හරියයිද කියලා මට නම් තේරෙන්නේ නැහැ. බහලා නැතුව මේ කර අමාරුවෙන් මේක කරන කට්ටියක් විවේචනය කරන ගොඩ ඉඳගෙන. ඉතින් මේ මිනිස්සුගේ මොළ ධාතු සුද්ධ කරන්න අනේ මට නම් තේරෙන්නේ නැහැ කියලා ඒ තරම්ම චිත්ත පීඩාවෙන්. ඒ කාලේ කවුරක්වත් මේක කෙරුවේ නැති කාලේ උන්වහන්සේලා කරනකොට ඒක විවේචනය කරපු අය පිළිබඳ දීලා තිනවා හිත නොවන හිත නොතැලෙන තාලෙට මේ වගේ අමාරු දෙයක් මෙච්චර මේ සාරාණීය දෙයක් තමන් නොකර විවේචනය කරන කෙනෙකුගේ මොළ ධාතු සුද්ධ කරන්න ක්‍රමයක් නම් මට කල්පනා වෙන්නේ. ඒ තමන් එකෙන් දෝෂයක් ඇති නොකරගෙන කියවනට දෝෂයක් ඇති නොවන විදිහට වචන පාවිච්චි කරනවා කියන්නේ. ඒක නිසා ජීෙම කෙනෙකුට මේ තමනුත් නිඳා කරමින් කරවට yaadෙන්නේ නැහැ වැඩි. ඉතින් පුළුවන් තරම් කරා තියෙන්නේ කවුරු හරි කමන්නේ මොකක් හරි කමන්නේ භාවනාදි ක්‍රමයක් කරනවා නම් ඒකට සාදු කියලා. ඒකට ලස්සන වෙන තැනක ලොකු සංසි කියලා කියනවා. කොයිම තැනක හරි ගන්න තමන්ගේම ගුරුවරයා තමන්ගේම ස්ථානේ තමන් කැමති නොවුනත් කොතනක කොයි ගුරුවරයෙක්ද තමයි සීල සමාධි ප්‍රඥා වැඩෙනවනම් ඒක මගේ වැඩක් කියලා සාදු කියන්නේ. මම කළ යුත්තක්. මේ මගේ වැඩක් වෙන්නේ අනේ එතන මෙහෙම වැඩක් කරන සාදු සාදු කියලා හිං අනුමෝදන් වෙන්න කියන එකක විචිනේ කරන්න එපා. හැබැයි මම දන්නවා මම එච්චරම මේවා කියන සුසුසෙක් නෙවෙයි හරියට විවේචනාත්මක. මේ කාලේ මොන්නම කෙනෙක්වත් මට විශේෂ දහුණු වෙච්ච කෙනෙක් නෑ. දැන් නම් ඉතින් ඔය මහා මුත්තා වගේ මම කතා කරුවට ඒ කාලේ මමම මටම කිය යුතු දේවල් තමයි මම මේ පහුවෙලා <laughs> මම කියන්නේ මට. නිසා මේ මේ වැරද්ද උනායි කියලා මහා ලොකට බරප ගන්න එපා. පිළියම් කරන්න ක්‍රමයක් තියෙනවා. එකයි තියෙන්නේ සමාව දෙන්න ඉගෙන ගන්න, සමාව ගන්න ඉගෙන ගන්න. ඒකටව ටික ටික ටික ටික දෙවෙන්න පටන් ගන්නවා. නුරුස්නා සිටී අනාත්මේ පැහැදිලි කරන මේ නිල්ලේ කොහොමද මේක විසඳන්නේ? රුස්නා මම මෙහෙම කියන්නේ. මම එක දවසක් බණක් කිව්වා මේ අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිවිසං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනක් පුනක් කිය. අපිට මේ ජීවිතේ ජීවත් වෙන තාක්කල් නොමැරෙන්න බෑ. නොමැරෙන්න නම් ආයෙ නොයිපදී ඉන්න. එච්චරයි බුදුහාමගේ නීතිය. එනිසා අපිට තියෙන්නේ මත්තර ඇති වෙන උප්පත්ති නැතර කරන්නයි රුමේ දඟලන්නේ. මරණය නැතර කරන්න බෑ. ඉතින් ඒක නිසා උපදිච්ච එක නම් මැරෙනවා. ආයි ජාතිය නැති කිරීම තමයි කරන්න කියන්නේ. ඉතින් ඒක කී කිය ඉන්නකොට මේ එතුම තතර ප්‍රශ්නයක් මතුවුණා. මිනිස්සු කතින් උපදින එක පින් කරලා උපදින එකක් නෙති. ඒක නැති කරන එක රෞත්‍යශි. කියලා මං කව කමක් නැති මනාපණම් කකා කකා ගියාට අපේ දෝෂයක් නෑ. සංසාරේ කෑවට කමන්නේ බුදුහාමරගේ බය නම් තියෙන මේක ඉවර කරන්න කියලා. ඒක අහගෙන ඉන්න එක්කෙනෙක් කිව්වා මේ ජීවිතේ තියෙන භයානකම මේ ජීවිතේ තාත්තයි පුතයි ඉන්න කාලේ තාත්තා ඒ දැඩි පාන්නේට යට වෙලා හිටපු පුතා වෛරෙන් මැරිලා ඊගාව ආත්මෙදී තාත්තා වෙලා ඉපදිලා පුතා වෙච්ච එක නම මරලා ඊගාව ආත්මෙදී ඉතින් ඒක මේ පුනරුත්පත්ති කතාවකින් එළියලා තියෙනවා. නමුත් මේ ජීවිතේදී ඒ තාත්තා යටතේ පීඩාවටපත් වෙච්ච බව පුතා කියලා නෑම මරාගෙන කන තරම් තරහින් ඉඳලා තියෙනවා. ඊගාවාත්මේදී ඒ කලිය අරගෙන ගියා. ඉතින් එතකොට පේනවා මේ සංසාරේ අපි හිතන්නේ කියට ඒක ඔය හිතන තරම් සුන්දර දෙයක් නෙමෙයි මේකේ තියෙන්නේ මහා අමනුෂ්කම් තියෙන එක. නමුත් මං ඇහුවා මෙහෙම ප්‍රශ්නයක් මම දන්නවා මේ පිළිගත් මට බණී කියලා. මේ තාත්තට පුතා වෛර කරපු නිසා ඊගාවාත්මේදී පුතා තාත්තා වෙලා තාත්තා පුතා වෙලා මැරුවා වගේම පුතාට තාත්තා ප්‍රේම කෙරුවොත් ඔය හා සමාන අකුසලයක් වෙන්නේ නැහැ. ඒත් බැඳෙනවා. ඇති ඇති අම්මගේ පැත්තට එක්කෙනෙක් කතා කරා මං හිතුවා මාව ගහලා එළවලු දායි කියලා. මේක මොකද ප්‍රේමයට විරුද්ධව කතා කරන්නේ පිච්චු ප්‍රේමයේද කියලා. මේ රාගයයි ద్వේෂයයි කියන දෙක එකම කාසිය දෙපැත්ත. අපිට ద్వේෂය නම් තුච්චයි පාහරයි ඒක වැඩ හොඳ නමුත් ප්‍රේමයෙන් ගහන කොක්ක. ප්‍රේමතෝ යයිති ප්‍රේමයෙන් වැඩුවේ මේ පුතා නොවේදෝ කියලා සිංහබාහුවේ කියන්නේ. නිසා අපි මේ කියන මේ ප්‍රේමේ මානසිකයි ඒක සුන්දරයි ඒක ලස්සනයි ද්වේෂය නම් නැසී යුක්තක් කියලා. මොකද වැඩි කොක්ක වදින්නේ ප්‍රේමය. ඒක නිසා මේ නුරුස්නාහිත වගේම රුස්නාහිත සමාන කරලා බලන්න පුළුවන් නම් අනාත්මය තේරුම් ගන්න අමාරු නෑ. නුරුස්නාහිතය අනාත්මය නෙවෙයි අපි රුස්න හිත තියෙන රුස්නි කියලා කියන කැමැති වෙනවයි කියන එක. රුචි කියන වචනෙන් ඇවිල්ලා තියෙන්නේ ඒකත් අනාත්මයි මේකත් අනාත්මයි නුරුස්නා හිත විතරක් කියලා කොටු කරන්න බෑ නුරුස්නාකම එන්නේ රුස්නාකමට සාපේක්ෂව. ඒ නිසා ඒක අනාත්මේ දකින්න අපි තරහ සහ ආසාව කියන දෙකම එක හා සමාන අසුචියක් බව. මේක හොඳයි මේක නරකයි කියන ගත්තොත් ටික වෙන් කරන්න බෑ. දෙක එකමයි. ඉතින් ඒකකොට ටිකක් අපි දන්න ධර්ම වලට මේ සදාචාරකම් වලට පොඩි පොඩි කෙනහිලි වගේ වෙනවා වගේ තියෙනවා. ඔය විපස්සනාට බැස්සට පස්සේ නම් මේක තේරෙන පටන් අර ගන්නවා. මේකෙම අනිත් පැත්ත තමයි රාගයේම අනිත් පැත්ත තමයි ද්වේෂය කියන්නේ ද්වේෂයේම අනිත් පැත්ත තමයි රාගය කියලා කියන්නේ අපි ද්වේෂය එපයි කියලා කියනනම් ඒ කටෙන්ම කියන්න වෙනවා. අනවශ්‍ය ආදරෙත් ඕනේ නැහැ. වැඩි සෙනේ දබරේට තමයි. ඒකත් නැතුව යනවා. ඒ නිසා මේක මේ ප්‍රශ්නේ වර්ණ ගන්න ඕනේ රුස්නා හිතේ රුස්නා හිතේ අනාත්මය තේරෙනවා නම් රුස්නා හිතේ අනාත්මය තේරුම් ගන්න පුළුවන් කොහොමකන් හිත කියන එක මේ මේ බුද්ධ ධර්මයෙන් පිටකත් කිය මේ සියල්ලම ඇවේ දෙයන්නාංශය කියලා දෙයන්නාංශ කෙනෙක් මැවුවා වගේ අපිත් ගන්නවා නම් ගන්න තියෙන මේ සියල්ලම වන්නේ හිතෙන් තමයි එහෙම දෙයක් මේකේ ඒ හිත විසින් මවන දේත් ශූන්‍යයි මවන හිතෙත් තියෙන්නේ ගන්න හරපද්ධතියක් ගන්න මදයක් ගණ්ඩ අරටුවක් ඇති එකක් නෙවෙයි. ඒකේ ඒ කෘත්‍ය සඳහා කරන්න ඇති වෙන ශක්තියක් මිස ඒක දිගට පැවැත්මක් නැහැ. ඒ නිසා ඒක රුස්නා වුණත් අරුස්නා වුණත් හිතේ පවතින නාත්මය තමයි බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා ධම්පටිච්ච බික්කවේ විඤ්ඤා සම්භෝති විඤ්ඤාණං මේ දෙකක් හේතු කරගෙන විඥානය පහළ වෙන්නේ චක්කු සෝත ඇහත් රූපයක් නිසා ඇහත් අනිත්‍ය නම් රූපයක් නම් මේ දෙකේ එකතුන විඥාණයට කොහොමද මානේ නිත්‍ය භාවයක් කියන්නේ. ද්වයන් ද්වයන් සූත්‍රයේදී ද්විතීයි ද්වයන් සූත්‍රයේ ද්වයන් සූත්‍රයේ දෙකේම කියනවා විඥාණය පහළ වෙන්න හේතු වෙන්නේ ඇහැ වර්ණ රූපයක් නම් ඇහත් අනිත්‍ය නම් වර්ණ රූපයක් අනිත්‍ය මේ දෙකේ ගැටීමෙන් ඇති වෙන විඥාණයට කොහොමද නිත්‍ය භාවයක් කියන්නේ කොහොමද මේකේ ආත්මයක් කියන්නේ අවසර ස්වාමීන් වහන්සේ කර්මක්ෂණ ඥානය පිළිබඳ පැහැදිලි කර දෙමින් ඉල්ලමි විපස්සනාවෙන් කර්මයේ ඡය වෙනවා. විපස්සනාවේ කර්මයේ ක්ෂණ වෙනවාද කියලා මම පිළිසින් අහුවොත් මොකද කියන්නේ? කර්මයේ ඡය වෙනවද නැද්ද? මොකද මං විතරයි කතා කරන්නේ මේ උදේ ඉඳලා හැන්දෑ වෙනකන් ඒ නිසා මට ඕනේ මේ අනික් අනික් කටිකක් කරා. විපස්සනා කරනකොට මට බුරුම ස්වාමීන් වහන්සේ කියපු එක කතාවක් මට මතක් වෙනවා. අපි බොහොම මధుර දලක් දාගෙන හරි කමන්නේ යා කන්ඩිෂන් කරලා හරි කමන්නේ කියමු කිසි ශබ්දයක් වෙන විදිහට හොඳට භාවනා කරගෙන යන්න. භාවනාවට එකපාරට සද්දයක් යනත් එකපාරට හිතා ගන්න බැරි විදිහට කරන්ට් එකක් වගේ වේදනාවක් වෙන එහෙම නැත්නම් මොන හරි කුණු හිචිල්ලක් වෙනවා කියන්නේ. හිචිල්ලක් ඇවිල්ලා ඒක තරන්නේ නැහැ. ඒ වෙලාවට ගැළපෙන්නේම නැහැ. ඒ ශබ්දෙත් අසාධාරණයි වේදනාවත් අසාධාරණයි සම්පූර්ණයි. ඒක අපිට තේරෙන්නේ නැහැ මේ වේදනාව ආවේ මේ ශබ්දය ආවේ මේ හිචිල්ල ආවේ කර්මජ හේතුවක්ද චිත්තජ හේතුවක්ද උතුජ හේතුවක්ද ආහාරජ හේතුවක්ද කියන්නේ. ආහාර වේදනාවක් නම් අපිට කියනවා සීතල වෙලාවක සීතල කෑමක් කවම බඩ බඩ කපන්නා වගේ වේදනায় නෝ කියෙමෙකුත් කියන්නේ. ඒත්‍රිමුත් නැහැ. හිතක් තිබුණේ අරමුණේ සම්බන්ධ වෙලා කොහොම හොඳට සමාධියක් නමුත් අපිට හිතන එනම් මේක පරම කරුණයක් වෙන්නේ. අපිට නිකන් ගෙස් කරලා ගන්න වෙනවා. ඒ අහම්බෙන් මේ කඩා වැටෙච්ච එක චිත්තජ උතුජ ආහාර නෙවෙයි නම් අපේ තර්ක ඥානෙ නෙවෙයි අපි නිකන් කර්මයක් වෙන්න කියලා. දැන් අන කර්ම නිසා අර අරමුණ කැඩුණා. අරමුණ කැඩිලා ඒක පිටවද දැන් ද්වේෂයක් පහළ වෙලා තියෙනවා. මේ ආපු වේදනා නාන හොඳයි. නොදකින් අපතක් කියලා. නමුත් අපිට දන්නවනම් මේක කර්මජ හේතුවක් කියලා. හොඳම වැඩේ තමයි මේ කර්මෙට ගෙවෙන්න ඇරලා අලුතෙන් කර්ම රැස් නොකරගෙන තරහ වෙලා අලුතෙන් කර්ම රැස් කරනකොට යන්න අරිනේ. දැන් ඕක යටපත් කිරුවොත් වෙන්නේ මොකද්ද? ආය සංසාරයක් ඉන්න වෙනවා කර්ම කිරෙන්නේ. අනිත් එක මේ කර්ම ජීවිත නිසා ආපු දෙයට වෛර කෙරුවොත් ඒ චිත්තක්ෂණේ අලුතෙන් කර්ම රැස් වෙනවා. ඒක නිසා මේක ආහාර හේතුවක් නෙවෙයි නම් චිත්තජ හේතුවක් නෙවෙයි නම් උතුජ හේතුවක් නෙවෙයි නම් දන්න පමණින් හිතා ගන්න ඕනේ මේක පරණ කර්මයක් මේ ප්‍රවෘත්ති විපාකයක් දෙන්නේ. ඔකට මේ වේදනාවට එහෙම යන්න බැරිවොත් ඒක ඉවරයි. නමුත් මේකට ද්වේෂ කෙරුවොත් ප්‍රේමනේ මේ සුඛ වේදනාවක් කියලා ආසකෙකුත් අලුතෙන් කර්ම රැස් වෙනවා. ඒකට ආය ආය සංසාරයක්. ඒ නිසා මේක දිහා ප්‍රතික්‍රියා නොකර තරහ නොවි මේකට ආස නොකර ඒකට එහෙමම යන්න දීම කර්මක්ෂයක් වෙනවා. අලුතෙන් කර්ම රැස් වෙන නොදෙන එක විතරයි අපිට වග බලා ගන්න පුළුවන්. ඔව් වේදනාව කියලා කියන්නේ මහණෙනි උලක්. ඒක ඉවසන්න පුළුවන්. නමුත් උල ඇනිච්ච තැනම තවත් තුලක් කරනොත් නම් ඒක නම් ඉවසන්න බෑ කියලා මම පිළිගන්නවා. දෙවෙනි උල තමයි වේදනාව කරේ ඇතිවෙන ද්වේෂය. ඒක උලත් එක්ක එන එකක් නෙමෙයි අපි ඉඳලා අනගන්නවා. ඒන වේදනාවට ද්වේෂ කරන එක අපි ඒ වෙලාවට ඇති වෙන එකක්. අන්න ඒක විතරයි සරුවචන් කියන්නේ වගකීම කරන්නේ. දෙවෙනි උල අනගත්තට පස්සේ දරන්න බැරි බව මම දන්නවා. දැන් මේ ධම්මදින්නාව කියන්නේ මොකද්ද? ද්වේ වේදනාවක් එනකොට වේදනාවේ එනකොට දුකයි. එතකොට වැඩ කරන්නේ පටිඝානුසය. එතකොට අර වේදනාවට ඇවිල්ලා ඒක පිළිබඳ ද්වේෂයෙන් බannකොට ඒක දරා ගන්න බැරි තත්යකටපත් වෙනවා. ඔය පටිඝානුසේ නැතුව මේ පැමිණෙන දුක දුක වශයෙන් විතර දකින්න පුළුවන් නම් දෙවෙනි උල යනගත්තේ නැත්තම් ඒක දරන්න පුළුවන්. ඒකට බුදුහාමුදුරුවෝ ගරන්ටි කරනවා. බුදුහාමුදුරුවෝ කෙනෙක් දරන්න පුළුවන්. නමුත් ඒක අනායාසයෙන්ම ඇති වෙන වේදනාවට වෛර කරන එක දැන් අපේ ඇඟෙන් එන එකක්. ඒක අපි දන්නේ ඇඟෙන් එන එකක් කියලා. අපි හිතන්නේ වේදනාවත් එක්ක එනවා කියලා. වේදනාව වෙනම එකක්, වේදනාවක් නෙවෙයි. ද්වේෂය වෙනම එකක් දෙවෙනි උල. දෙවිලු නැනගන්න එපා කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. නැත්තම් කර්මක්ෂය වෙනවා කියන එක මේක කර්මජ හේතුවක් නිසා ආපු වේදනාවක් නම් ඒකට නිසි නිින්දේ මුලමඳාග බලලා යන්න අපි. අලුතෙන් ඒකට වෛර කිරීමෙන් අලුතෙන් කර්ම රසනකට හිටපුවාම ක්ෂය වීමක් වෙනවා. හැබැයි කර්මක්ෂය කිරීමෙන් කර්මක්ෂය කියලා කියන්නේ නියත ගතිකවාදීන්ගේ භාවනා ක්‍රමයක්. අපේ නියත ගති කියන්නේ අපේ ජීවිතය කලින් කරපු කර්මණු වෙනස තීන්දුව වෙලා තියෙන එක එකම හේතුව කර්මමයි ඒක නිසා මේක චිත්තයෙන් හරි යුක්තයෙන් හරි ආහාරය වෙනස් කරන්න බෑ මේ කර්ම ගියපුවම නිවන් දකින්න පුළුවන් කියලා නියතගතක වාදයක් තියෙනවා ඉතින් යනක එහෙම කියන්නේ ඒක හේතුක වාදී කියලා ඒකට කියනවා අපේ අපේ බුද්ධහම කවදාකවත් ඒක හේතුක නෑ කිසිම දෙයක් ඒක හේතුකින් පහළ හේතු රාශිය නමුත් අඩු කරන අඩු කරන අඩු කරන කියන පස්සේ මේක කර්මානුරූප එකක් වෙනව බව පේනවනම් හොඳම දේ තමයි ඒකට යන්නන්නේ. දැන් සමහරලාට අපි යාළුවෙක් එක්ක හෝ බඳපු දෙන්නෙක් හෝ බොස් අපේ වැඩ පොලේ වැඩ කෙනෙක් එක්ක නැත්නම් අපි ලොකු හම්බ කෙනෙක් එක්ක හෝ පේනවා. ඒ ලොකු හම්බුල මම පිළිබඳ වැරදි අදහසක් තියාගෙන කිසිම හේතුවක් නැතුව. නිතරම සැක කරනවා. නිතරම මම ගන්නේ නැහැ ලිස්ට් එකට. ඉතින් හොඳට තේරෙනවා මම යමක් කරලා නැහැ. මම ඉතින් වෙලක් නැහැ. මොකක් හරි කර්ම දෝෂයක් මේකේ තියෙනවා. ඉතින් ඒ වෙලාවේ මට පුළුවන් ගිහිලා ගහපා දෙන්න උවහන්සට එහෙම කරන්න අයිතියක් නැහැ මම කරපු වැරද්ද මොකක්ද කියලා වැඩක් වෙන්නේ නැහැ. කර්ම දෝෂයක් එතන තියෙන නිසා කරන්න තියෙන්නේ ඒකේ ගෙවෙනකම්ම තමන් කරන වැඩ කරගෙන පවතින ආකාරයෙන් පවතිනවා. අරය එතකොට ද්වේෂයෙන් හෝ මොන ක්‍රමයකට හරි වැඩ කරන්න ගියාම ඒ ගිවින් කිවි ගියාට පස්සේ දවසක තේරෙනවා ඒ ඇත්තට මොකක් කල්යනවා. මේ මිනිස්සු ඇත්තටම වැරද්දක් කරලා නැතුවනේ මම මෙච්චර කල් දඬුවම් කරලා තියෙන කියලා දැක්කට පස්සේ ඇවිල්ලා සමාව ඉන්න මට්ටමට එනවා. වැඩිමහල්ලා වුණත් බාලයා වුණා. අන්න ඒ වෙලාවට මේක වෙන හේතුවක් වෙන්න මේක කර්මමයි කියලා දන්නවනම් පාවොක්සයිඩෝ ඉදිරිපත් කරනවා ඒක බොහොම ලස්සන උපමාවකට අපි ළඟට එන අහේනි බැග්ග කලබගෑනි දුක් පීඩාවක් එනකොට පේන හේතුවක් තියෙනවා නම් අපිට නඩුවක් දාලා හරි ඒක ඔප්පු කරන්න පුළුවන්. සමාහට පේනවා කිසිම පේන හේතුවක් නැහැ. කර්මම හේතුවක්. මේ මනුස්සයා දකින්නකොටම කේන්තියක්. නැත්තම් දකින්න ප්‍රේමයක් හටගන්නවා. ඉතින් එහෙමනම් කම්මස්සගතා ඥාන සම්මාදිච්චේදී අපි පහකයක් තියෙනවා කම්මස්සකෝමි කම්මදායදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මබකිහරණෝ යං කම්මං කරිස්සාමිති තස දායදෝ පරිස්සාමිති කියලා මේක කර්මයක් කියලා දැනගත්තට පස්සේ අර Tamante එන අර පැංගිටි ගතිය මේක ඉවසා දරා ගන්න බැරි ගතිය නයිවිෂයට ප්‍රතිවිෂ දාපුවම නයිවිෂ මරනවා වගේ මේ කර්මයට බාර දුන්නම් පස්සේ අපිට යම් කිසි සාන්තියක් එනවා කියලා සහනයක් එනවා කියලා මේක ඉතින් කර්මජ හේතුවක් නම් මොකද කරන්නේ? ඒක ගහපා දෙන්න ඕන කමක්වත් සාධාරණීත කරන්න ඕනේ නැහැ. කර්ම දෝෂි කියලා පැත්තකට දාන්න පුළුවන් ගතියක් තියෙන නිසා කම්මස්සකතා ඥාන සම්මාදිටිය තියෙන කෙනාට බේරෙන්න බැරි ප්‍රශ්න කර්මිකින් පැත්තට දාලා යාගේ දෝෂිකුත් නෙවෙයි මගේ දෝෂිකුත් නෙවෙයි පරණ වෙච්ච දෙයක්. ඊට පස්සේ ආය නෑ මේ ඒක සලකා බලන්න ඕනකම සාධාරණ කරන්න ඕනකම ගහපා දෙන්න ඕනකමක් නෑ. නයිවිෂ ප්‍රතිවිෂ ධර්ම වගේ පැත්තකට දාන්න පුළුවන්. හුඟ දිනෙක එකනා එක නෝන්ජල් තමයි. මම යාට ඔප්පු කරලා පෙන්නන්න ඕන. ඒකේ වෙන්නේ අවුල් වෙන එකමයි. නිසා කර්මය දැනගෙන හිටපුවාම හතරෙන් එකක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. අපි දන්නේ නැති කර්ම කන්දක් උඩ අපි ඉන්නේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ කියලා කියනවා මේ මුළු ලෝකෙම හැදිලා තියෙන මේ කර්මයේ ක්‍රියාත්මක කරවන්න වෙන මොකක්වත් නැහැ මුළු ලෝකෙ තියෙන එකම දේ ඒ අදාළ කර්මයේ ක්‍රියාත්මක කරන හැටි යන්ත්‍රයක් අපි කොච්චර වළක්වන්න කියලාද වළක්වන්න බෑ ඒක වෙනවා ඉතින් ඒ වේකයකට ගහපා දෙන්නයි ගැටෙන්නයි ගියාම වෙන්නේ අලුතෙන් කර්ම රැස් වෙන එක කර්මක්ෂය කරන එක නා ගන්න තියෙන්නේ වෙච්ච දෙයට ඉන්න සේරුදු කියලා කියන්නේ වෙච්ච දේට මොකද කරන්නේ ඉතින්? කවුරු තටනවත් ඒක වෙන්න තියෙන දේ නම් වෙන්න දෙන එකයි තියෙන්නේ. ඒක කරන්න පුළුවන් මේ භාවනා කරන කෙනාට විපස්සනා කරන කෙනාට ප්‍රතික්‍රියා නොකිරීම කියන අදහස. මේක තමයි අපන්නක ප්‍රතිපදාව කියන්නේ. මේක තමයි අවිරුද්ධ ප්‍රතිපදාව කියන්නේ. මේක තමයි සාමීච ප්‍රතිපන්න කියන්නේ. මේක තමයි අරණ ප්‍රතිපදාව කියන්නේ. මේක හරියට අගය කරලා තියෙනවා තේරවාද. අවිරුද්ධයි. සීම දෙකට විරුද්ධ වෙලා යන්නේ ඒක වෙන්න පුළුවන් විචාරය. නෑ මම යන්නේ නෑ ඒකට පාක්ෂිකතර බලන්න. ඒක තමයි පැවිද්දට තියෙන කන්ති බලා පබ්බජිකා කියලා අපිට කියන බලයක්. ඉවසීමේ බලය තමයි බබුගේ බලය, ඇඬුගේ බලය, ඇඬුමේ බලය, රාජුගේ බලය, සෙනගේ බලය, පැවිද්දගේ බලය ඉවසන තමයි. Yes sir. Right. Yes yes. ඔතෝ ගාල වාක්‍යය. කවදාක බුදුහමඳු විතරක් අපිව පහත් කළ සලකන්නේ සමාව ගන්නවා. වෙන ඕනම කෙනෙක්ගේ අපෝම අනෝන්ජල විහිම කොන්දක් නැති මිනිහා කොයි දෙයකටවත් යටහත් පහත් වෙනවා කියලා. නමුත් බුද්ධ ආදී උත්මයන් වහන්සේලා ප්‍රශ්න විසඳන ක්‍රමයේ ඕකනම් ඒක කෙරුවයි කියලා කද්දාක සමාව ගත්තයි කියලා කාටවත් සාමෙන කතා කරුවයි කියලා කාටවත් දොස් නෑ. ඒ නිසා ඔළුව ගන්න ගැටකට නේද? ඒකේ ආර්ට් එක කියලා දෙන්න බෑ මොකද ඒක මේ නියතමානිකමත් එක තමයි ඒකට එන්නේ. ආසන්නයේ සිදුකර වේදනාව අධීත වෙනකොට සංගසීම ද කියෝසිම් කියන්නේ එක ගුණයක්. කියෝසිම් කියලා කියන්නේ වේදනාව දිහා බලන එක දෙක තමයි වේදනාවේ ස්වභාව ලක්ෂණ බලන එක. මේක මේ කොතනද වේදනාව වෙන්නේ? මේක කපනවා වගේද, පුච්චනවා වගේද, එක තැනකද පදාසයක්ද, යන්නේන වේදනාවද කියලා වේදනාව කොච්චර තමතම පෙන්වන්නද හදන්නේ? අපි කියනවා බොහොම හොඳයි ලකුණු ටික පෙන්වන්නේ. එතකොට ඉතින් තියෙන්නේ විචාරය විතක්කේ නෙවෙයි විචාර බුද්ධිය නැත්නම් විමසුන් නොනේ යොදවනවා මේ වේදනාව කොහොම එකක්ද එතකොට ඒක මේ මේ මොකද ඉවසීමේ ශක්තියම නෙවෙයි ඉතින් ගා වීරියක් ඇති කරගන්නවා මේ වේදනාව ආවට මම භාවනා අතරින් ඉරියව්ව වෙනස් කරලා හරි මම මේක කරගෙන යනවා සද්ධාාවක් ඇති කරගන්නවා අනේ බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා මේ වගේ දේවල් වලදී මොන වගේ ක්‍රම කරලාද මේ බුද්ධහග බෞද්ධ මේ බුදුකම පැතුවේ බුදුකම රැක්කේ. දැන් අපිට ඇවිල්ලා තියෙන එකත් එක්ක බලනකොට කොච්චර දේවල් බිඳලා තියෙනවද? අනේ මම බුදුන්ගේ ශ්‍රාවකයෙක් නේද? මම මේ පොඩි දෙයකට මගේ මේ මහානකම හෝ පැවිදි මේ මේ භාවනා ජීවිතේ කැප කරනවාද කියලා සද්ධායෙන් ගැම්ම ගන්නත් පුළුවන්. සමාධිය තියෙනවා නම් සමාධියෙන් ගැම්ම ගන්නත් පුළුවන්. ඒ නිසා වේදනාව කියන එක විවිධ පැති වලින් පහළ වෙනවා. ඊවසීමත් ඒකේ එක කොටසක් පමණයි. ඒකට කියනවා මේ කාන්ති සංවර කියලා. ඥාන සංවර, විරිය සංවර, කාන්ති සංවර, එවගේ සංවර පහක්, සති සංවර, එවගේ සංවර පහක් තියෙනවා. අපි ඒ වෙලාවට පාවිච්චි කරන උපකරණ මොකක්ද කියලා කලපුරුද්දෙන්, දකපුරුද්දෙන්, අහපුරුද්දෙන් තමයි කරන්නේ. එකම ක්‍රමයක සෙනෙකම නෙවෙයි. විවිධ ක්‍රම තියෙනවා. ඒක එක අමාරු ගතිය, වෙහෙස ගතිය, ශරීරේ විවිධාකාර ප්‍රතික්‍රියා කරනවානේ. ඉතින් මේ ඒවට කියනකොට ගෝයන්කතුමා කියනවා ඒවා සංස්කාර ගෙවිලා යන හැටි කියලා. ඔය තිබුණු සංස්කාර ගෙවිලා යන හැටි තමයි හිංසක ගෙවලා දැමීම සඳහා කාගෙන යන් කියන්නේ. ඒ විදිහට නිකන් නිකන් අර විහිළු අර්ථකථනයක් දීලා තියෙනවා. මේ සංස්කාර ගෙවෙන්නේ. සමහරුන්ට භාවනා මධ්‍යස්ථ ආදි බඩේ ලියන්න පටන් අර ගන්නවා. එක එක එක එක. ආ බොහොම දව සංස්කාර තමයි යන්නේ යන්නත් කියලා. කියලා මිසක ඒක මහා ලොකෝට ගණන් යන අම්මේ එහෙමනම් යහට යන්න ඕන දොස්තර කෙනෙක් ගාට කියලා ඉව නැහැ. මේ පුංචි කරලා සලකනවා ඒවට කියනවා නිකන් පුංචි කරලා බලන කණ්ණාඩියක් තියෙනවනේ ඒව බලන්න. ලොක් කරලා බලන කණ්ණාඩියක් තියෙනවනේ අරමුණ දිහා බලන්න. ඒක ලොක් කරලා. කරදර එනකොට පුංචි කරලා බලන කණ්ණාඩිය. ආසයන් තමයි කාර්යය දෙන්නේ ඒකට කියනවා බොඩි නොලෙජ් කියලා. අපේ ඇඟේ තියෙන ප්‍රතික්‍රියා ශක්තියක් ඇඟ දඬු කරනවා. ඒකට අපිට බලත හැකි මේ දඬු කිරීම අපි සාධාරණීකරණය කරනකට දඬු වෙනවද දඬු කරනවද කියලා. දෙකම තියෙනවා. මේ ශාරීරික යන්ත්‍රයේ අපි දැනගෙන වෙන ක්‍රියාවලට කියනවා ඉච්ඡානුක පේශින්ගේ ක්‍රියා කියලා. අනිච්ඡානුක පේශින්ගේ ක්‍රියාවලියක් කියනවා. ඒ ක්‍රියාවලිය මේ RNA DNA වලින් කෙරෙන දෙයක්. ඉතින් මේ කරන හැම එකක්ම මම කරා කියන ගියාම තමයි අපි ආකයන්යි දාගන්න. කිරණ දේ කිරණ දේ විදිහට කරන දේ කරන දේ විදිහට වෙන් කරලා දැනගන්න හොඳට බලන්න ඉන්න ඕනේ ඒක දිහා ටිකක් වෙලා. දඬු වෙන එක ඒ ශරීර ස්වභාවය. සමහරට ඒකට අපි අගකින් බාර ගන්න. මමයි දඬු කිව්වේ කියලා. මේවා කියනවා බොඩි නොලෙජ් කියලා කියනවා. ගින්න තාපය යනකොට අත්හැරලා ගන්න එක. ඒක මේ මේ කවුරුත් හෝම් කරපු එකක් නෙවෙයි හැටි. නිසා සමහර වේදනාව එනකොට ඒ මේ ඇඩ්‍රිනලින් වලින් එක්කෝ පැනලා යන්න හදනවා එහෙම නැත්නම් මේ කාගෙන ෆයිට් කරන්න හදනවා. ඒ ඔය දෙක මේ කෙනෙක්ගේ අයිතියක් නෙවෙයි, පුද්ගලික දෙයක් නෙවෙයි. ඒ යන්ත්‍රයේ ඇති. සමහර වෙලාවට දැන් මේ හිත හිතේ දෝමනස් වේදනාව වෙනවා, දුක් වේදනාව වෙනවා, දෝමනස් ඒකට ප්‍රතික්‍රියා කරන පටිගිටයට. මේක පටිගි නෑ දැක ගන්න පුළුවන් මේ දැන් සාමාන්‍ය ඔය පොඩි දරුවෙකුට නොදන්න දරුවෙකුට හිතුවම එයත් අඬනකොට වේදනාවක් පෙන්නනවා. පටික ලකුණු පෙන්නනවා. ඒකේ එයා ගినాපු ඇඟෙන් ආපු එකක්. ඒ ගినాපු මේ කර්ම ශක්තිය හෝ චිත්ත ශක්තිය වැඩ කරනට වැඩිය මේ ෆිසිකල් නොලෙජ් එකක් ඇඟත් එක්ක ආපු මේ ඥානගත වාපු එකක්. ඒක වෙන් කළ අඳුරගන්න කාරිය අමාරුයි. මේ භාවනා කරන උගා මොළට ගියාට පස්සේ තේනවා මේ සමාජයක පාට අත ගැසිලා යනවා මధుරවා කනවා. දැන් හොඳටම තීන්දුව මොකුත් කරන්නේ නැහැ කියලා. නමුත් එක වෙලාවකට උඩ ටක් ගාලා නිකන් ඇඟෙම්ම එනවා. අර හරකුගේ කනකොට හැම කෑල්ල හොල්ලනවද කියලා කියනවා. හරකගේ තියෙනවා මෙතන මధుරේ කාණ්ඩ උඩ ඌ තනකොළ කනවා දිගටම ශ්‍රිස් කාලම මේක හෙල්ලිලා යනවා. අපේ පැත්තේ හිටියා මිනිස්සේ කන හොල්ලන්න පුළුවන්. ඌට හොඳ කපල මචං කන හොල්ලපන් කියවම ටික වෙලා කනක රත්තු වෙලා මේ හොල්ලලා ගන්න. ඒ හරකුන්ගෙන් ඉතුරු වෙච්ච කෑල්ලක්. ඉතින් ඒ වගේ සමාහලට අපේ ඇඟ මේ මතුරුකේම කාගෙන ඉන්නකොට මේ භාවනාවෙන් අල්ලගෙන ඉන්න ගියාට එයා වෙනම ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒක අර හෙට්ටුවක කියන්නේ හෙට්ටු කරලා කරලා වෙලාවකදී ඔබට බෑන මං කරගන්නම් වැඩේ කියලා ලෝකල් ගවර්න්මන්ට් එක කරනවා සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකෙන් අහන්නේ නැතුව. බලප්පාන සභාවෙම වැඩේ කරනවා පාර්ලිමේන්තු චින්දු වෙන්නේ ඉස්සෙල්ලා. ඉවදියා බලනකොට පේනවා මේක රූපඩයක් කියලා. මේක මේ කලින් සැලසුම් කරපු රූපඩයක් කරනවා වැඩ කරනවා. මේවා අපි අයිතිවාසිකම් ගන්න ගියාම තමයි කර්ම බාටපත් වෙනවා. ඒක නිකන් හුදු ක්‍රියා. ක්‍රියා කියලා කියන්නේ සාමාන්‍ය අපේ අභිධර්ම හැටියට රහතන් වහන්සේලා කරන දේවල් වලට කියනවා චේතනාවන් තොරව කෙරෙන. ඒවට කියනවා ක්‍රියා. ක්‍රියා හිත් වලට විපාක නැහැ. ක්‍රියා හිත් කියලා જાතියක් නෑ. මේ වගේ ක්‍රියා ලක්ෂයක් අපේ අතර සිද්ධ වෙනවා. දැන් මේ වෙලාවේ හෘද වස්තු දිගටම වැඩ කරනවා අපි දන්නේ නැහැ. අත්‍යවශ්‍ය දෙයක් ඒක කෙරෙනවා. ඒ වගේ අස්පිල්ලම් ගන්නවා අපි දන්නේ නැහැ. නමුත් ඒ වගේ සමහරව වෙන නිසා අපි ඒවත් දෙහා බලන්න නම් සකර්මක ක්‍රියා අකර්මක ක්‍රියා. ඒකට අපි අභිධර්මයේ කියලා කියන්නේ සසංකාරික සහ අසංකාරික කියලා. මේ සසංකාරික අසංකාරික වේදී ඔය හිතන තරම් පොතේ ලියන තරම් ලීසි නෑ. කොතෙන්ද යනකම් සසංකාරික ඉතිරිස අසංකාරික කියන එක සම්පූර්ණ අපේ විශේෂ සිස්ටම් පිට තියෙනවා. අපි කිව්වට සසංකාරිකයි කියලා ඒක අසංකාරිකව වෙලා තියෙනවා. ඒක නිසා ඒක බේරන්න නම් දහස්වර ඒක වෙන්න දෙන්න. දහස්වර වෙනකොට දැනගත හැකි මේක හිතලා කරාද නැත්නම් මට උනාද කියන්නේ. අපේ භාෂාවේ තියෙනවා ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියලා. නැත්නම් කර්ම කර්මකාරක සහ කර්තෘකාරක කියලා. ඒක කර්තෘකාරක කර්මකාරක වාක්‍ය ගොඩනගන එක හරියම විචිත්‍ර ව්‍යාකරණය අල්ලන්න බෑ. කර්තෘකාරක වාක්‍ය හරි ලේසි. අසලා විසින් අසලා විසින් නෑ අසලා කරා. අසවලා විශ්ින් කරන ලදී කියන වාක්‍ය දැම්මට පස්සේ නඩු යන කතාවල් තියෙනවා. නිසා මේ අකර්මක සකර්මක බේදී අපි හිතන තරම් ඔය කලුසුදු නැහැ. ඒක හොඳට බලන්න ආස්වාද ප්‍රසආස වෙනකොට ඉඳපු ගාල එකක් යන. හිතලා කරනවද? දැන්පත් වෙනකොට වෙනවද කියන හොයන්න බෑ. ඒකට යන්න බැරි නෝක පන්සහසිකල් කියන්න ඕනේ නෑනේ මගේ දරුවෙක්ද වෙන දරුවෙක්ද කියලා. ඒක වුණා ඉතින් එච්චරයි. ඊගාදාසෙත් වෙන්නේ. ඊගාදාසෙත් වෙන්නේ. ඒකවල තේරෙනවා ගොඩක් දේවල් අපි ඉස්තල කරනනේ කෙරණ දේවල්. නමුත් පිරිසුදු නැති හිත විසෝදයටපත් වෙච්ච නැති හිත විසුද්ධියටපත් නැති මේ සේරම ඇඟේ දාගෙන පශ්චත්තාප. පිරිසුදු හිත දන්න මේ මේ කොටස විතරයි මම බලන්නේ. ඒක සිද්ධ වෙච්ච දේවල් කියලා පැත්තකට. ස්වාමීන් වහන්සේ භාවනා කිරීමේදී සමාධියක් ලැබීමට සීලය බලපාන අයුරු පහදා දෙන්න. මේක ඍජුම ප්‍රකාශයක් තියෙනවා සරුවචනාංශගේ අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි. විප්පටිසාර කියලා කියන්නේ විපිලිසර හිත, දෙකඩ හිත, කැඩිච්ච හිත, සාසමාහිත හිත සමාධි නැති හිත. උදයන්සේ කෙලින්ම දේශනා කරලා තියෙනවා මහණෙනි මේ කුසල සීලය කෙලින්ම විපිලිසරණකම නැති කරලා දානවා. අවිපටිසාරත්තාය යන කුසලානි සීලානි. ඒක නිසා සිල්වන්තයාට අලුතෙන් ප්‍රයත්න කළ යුත්තක් නෑමට සමාධිය ඒවා කියලා කියන්නේ. මේ සීලිකල කියන්නේ මේ හිතගෙන පන්සිල් ගන්න එක නෙවෙයි. මරණ ගෙවල් වල ගියාම ඉතින් හදිස්සිය මිනිහ වල්ලන්න වෙච්ච හාමුදුරු දන්න ඔක්කොම ලයි ගිලයි කියලා. ආපාද මාත්‍ර ඉන්නේ නැතන පාත් වෙන්නකෝ පන්සිල් ගන්න කියලා පන්සිල් දීලා හාමුදුරු යනවා යන්නේ. අනුසු දන්නව මේ නැගිටිනකොට සිල් නැහැ කියන. ඒක නෙවෙයි මේ කියන්නේ. නියම සීලේ නම් ආයේ ඒකේ සමාධි කරන්න දෙයක් ඇත්තේ නැහැ කියලා කියනවා. ඒ සූත්‍රයේ තියෙන්නේ ඒ සූත්‍ර ටිකක් දිගින් යන එකක් නමුත් මූලධර්ම විස්තර කරනවා සති සම්පජඤ්ඤ සූත්‍රය කියලා. ඒ සති ධම්ම සූත්‍රයේ ਸਰවඥයන් සඳහන් කරලා තියෙනවා හිරොත්තප්පම් පිච්ච වේසති හිරොත්තප්පම් විපන්නස්ස හතුපනි සංඝෝති සමා. ඉන්ද්‍රිය සංවරෝ. මහණියම් කෙනෙකුගේ බයලජ්‍ය දෙක නැත්තම් එයා ළඟ ආයේ ඉන්දිය සංවරයක් ඇති වෙන්න හේතු නැහැ. බලන්න දෙයක් නැහැ. හිරොත්තප්පම්බික ව්‍යාසති හිරොත්තප්පම් විපන්නස්ස හතුපනි සංහෝති ඉන්දිය සංවරය. ඉන්දිය සංවරය ඇති කියන්නේ හේතුවක් නැහැ යාළුවා. බයලජ්ජතික නැත්තම්. ඊට පස්සේ ඉන්දිය සංවරය නැති කෙනෙක් ඉන්නවනම් එයා ළඟ සීලයක් එන්න හේතු නැහැ. හේතු කබසින්. ඊට පස්සේ කියලා තියෙනවා මේ සීලයක් කියනවනම් එයාට අනේ මට විපිලිසරකම නැති වේවා කියලා පතන්න දෙයක් නැහැ කියනවා. ධම්මතායේ සාභික්‍රේ මේ සීල සම්පන්නස්ස අවිපටිසාරෝ. සිල්වතාට හිත විපිලිසර නැතිකම ධර්මතාවයක් ඒක පතන්න දෙයක් නැහැ. ඒ නිසා මේ සමාධිය කියන විපිලිසර නැතිකම මේ සීලයෙන් ඇති කරලා දෙන එක. ඒ නිසා අපි මේ භාවනා කරනවා කියනකොට නිකමට හිතන්නේ අපි පැයක් නලිය නලිය ඉන්නවා කියන්නේ තරහුණට හිත යන්නෙම නැහැ කියලා හිතන්නේ. ඒ කවදාකවත් කායික දුස්චර්ය සිදු වෙන්නේ නැහැ, වාචික දුස්චර්යක් වෙන්නේ නැහැ. 100%ක්ම වෙන්නේ නැහැ. මේ මාදිද. භාවනා ප්‍රතිඵල පැත්තක දාන්න. මේ ඉන්න පැයේ වචනයක් කතා කරන්නේ නැහැ, ක්‍රියාවක් කරන්නේ නැහැ. 100%ක්ම සීලේ තියෙනවා. මේ මතුමැත්තේ තමයි අපි භාවනා ප්‍රතිඵල වශයෙන් සතියක් සමාධි චිත්තක්ෂණයක් දෙකක් හෝ සතිය පවත්නවා. ඒක අතිරේක ලාභයක් කියලා හිතන්න ඕනේ. ඒ ඉඳගෙන හිතියක් මදියයි. නැගිටලා හිටියොත් කොයි වෙලාවෙ කොයි අවසලෙ වෙනවද කියලා අපිට සාතික වෙන්න පුළුවන්. ඒක සතුට වෙනකොටම විපිලිසරකම නැහැ නේ. මම අඩු ගානේ දවසකට පැයක් භාවනා කර ගන්න කියන්නේ කායික දුස්චරිත නෑ වාචික දුස්චරිත නෑ මම හිතත් මේක කරන්න ඕන අනිත්ත් මේක කරන්න කියනකොට හැම පැය 24ම සැරයක් පැයක් සුද්ධ පැත්තට ඉතින් දෙක දෙක තුන හතර මෙහෙම කරගෙන කරගෙන යනකොට බය වුණතරම් ආඩම්බර වෙන්න පුළුවන් කාරණාවක් නෑ ඒකම මෙනෙහි කරනකොට ඉතින් විචාර වෙනවා කියන්නේ ඇත්තටම ඉතුරු පැය 23 සිල් කැදෙනවා ඉතුරු පැය 23 වෙනවා දැන් ක්‍රමයක් තියෙනවා මට පැයක් සුද්ධ කරගන්න. හෙට වෙනකොට පැය එකමාරක් දානවා. දෙකක් දාන කියලා අඩු කරන අඩු කරන යනකොට මේ අනික් කට්ටිය ඕසෙට කුරුද්දට පව කරගෙන යද්දි මට 24 23 කරගන්න පුළුවන් වුණා 23 22මාර කරගන්න පුළුවන් 22 කරපුවා කියලා අපිට ක්‍රමයක් පෑගෙනවා ඒක මගේනේ ඒක මට ඕන වෙලාවක වඩා ගන්න පුළුවන් මේ වගේ පුංචි දේවල් වලින් සතුට වෙන ගතිය තමයි පිරිසිදු ජීවුණු මනසේ හැටි ජීවන මනසේ ඉතා කුඩා දෙයක් දක්වපන් ඒක මුදිතාවට හරව ගන්න. You must try to find a reason to be glad under any circumstances. අවුච්ච ඕනම වෙලාවක මේ පුංචි සතුට වෙන්න ඕනේ කාරණාව මහානරක් වගේ කරගන්න ගියාම අපිට ලක්ෂයක් කරුණු තියෙනවා. නමුත් අපි පුරුදු වෙලාම තියෙන කොච්චර හොඳ තිබතර කුණම ඇදලා අරගෙන ඒකටම ගහනවා. මේක තන්නේ කර ජනමාධ්‍යෙන් අපිට ඇති කරපු හෝනියමක්. ජනමාධ්‍ය උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ අනුගේ කුණු කන්දල් තමයි. රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් ගත්තත්, ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් ගත්තත්, පත්තරේ ගත්තත් වක් කරන්නේම කුණු. ඒක අපිට නම් මේ අනුගේ කුණු බලන එක වටිනා ගුණයක් කියලා. මේ දේශපාලනච්චත් ඒකටම පොර දානවා. ඉතින් අපි බත් වේලක් කෑවෙනකම් පත්තරේ නම් නොබල බෑ. කොහොම හරි ඒ කුණු ටික එකට දාගෙන කියනවා හරි සෞත්‍ය හරියට හිතීලි වහල වෙනවා භාවනා කරගත්තට ඉඳගත්තට වාඩි වෙන්න බෑ කියලා අර කුණු ටික කොහොම හරි සල්ලි දීලා ගෙනල්ලා දාගෙන නයිමල්ලට දාගෙන ඉතින් චෝදනා කරනවා පැය 23ක් අහනවා ඒකල විශ්ෂ අර එක පැයේදී බලනවා තේරම සුද්ධ කරලා ඊගාව දැසේ තව කුණු කන්දල් ටිකක් දාගන්න නැත්තම් ජේන්සා අනුන්ගේ කුණු බලනවායි කියලා කියන්නේ මානසික රෝගයක් ඒ නිසා මම පැහැදිලිවම කියනවා මේ මේක තන්නේ කර ইনফরমේෂන් ටෙක්නොලොජි අපි ඉන්නේ ටෙක්නොලොජිකල් ইনফরমේෂන් ටෙක්නොලොජි ඒජ් එකේ අපිට ගැළවුමක්ම නැහැ. නිසා අපේ පුසාන්ති ලියලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න පුවත් අස අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න පුවත්පත් අසලකටවත් නොගතියි කියන්නේ. අපි විවස්ථාවේ සඳහන් කරලා තියෙනවා අසභ්‍ය තොරතුරු වලින් ගහන පුවත්පත් අසලකටවත් නොගතියි. කිසිසේත්ම මේ ජනමාධ්‍ය බලලා සුද්ධ කරන්න බෑ. මොකද ඒක පිළිකාවක් අනුගේ දුක් කරදර බලන්න බෑ පුදු කරලා. ඒ නිසා අපිට බැරිද අපිට බැරිද මේ ජනමාධ්‍යෙන් වෙන් වෙලා මේ වගේ පැත්තකට ඇවිල්ලා වෙලා බලන්න අපි දහම් වෙන බතක් කාලා ඔය කවුරුහරි දෙන බතක් කාලා උසස් කියලා මොන කරා රජ දැක්ක කිසිනම දින වාඩිලා ඉන්නවා කියන පොඩි සෙල්ලමක් මහ පොළේ වාඩිලා ඉන්නවා කියනවා සපත්තු සිරුපු නැති ඇවිදිනවා කිව්වා මට පේන ඔයිට වැඩි රජ සපක් නේ. ඒකයි මම කියන්නේ පිළිපාවඩ පිට බිම්මල් කොඩියක් කඩියෙක් යනවා රජෙක් ඔයිට වැඩි මොනවද බලන්න. ඒව නැතුව මේ අහසෙන් යන්න යනවනම් ඒ කියන්නේ උගේ මොකක් හරි කකුල් වල තුවාලයක් ඇති නැත්නම් හොරකමක් කළා මිනිස්සු මගේ ඇතුලට කරටි ගහනවා. නැත්නම් අහත යන්නේ මොකද පොළොවෙන් යන එක ලොකුම දක්ෂකම. බුදුජානකේ ගව් ගණන් පයින් කියලා තියෙන එක මිනිස්සේ සෝවන් කරා. ඒ නිසා අපි මේ ගත කරන ජීවිතේ වටිනාකම දකින්න නම් ඒකේ ඒ ඇහෙම බලන්න සම්මිය දෘෂ්ටියම බලන්න. මේ මේ සුද්ධ අපිට පුරුදු කරපු ක්‍රමයට බලන්න එපා. ඒකම වුණේවා. කරු ස්වාමීන් වහන්සේ අදුක්කම සුඛේ සමාධිය උපේක්ෂා අතර අන්තර් සම්බන්ධතාවය පිළිබඳ කිටි හැඳින්වීමක් කරමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒ කියන්නේ වේදනාවත් සමාධි වේදනාචෛසිකයි සමායිචෛසිකයි උපේක්ඛාචෛසිකයි අතර සම්බන්ධතාවය. ඒ අදුක්කම සුඛේට සමාධිය හරහා නොගීම කෙලින්මත් කියන උපේක්ෂා කියලා. උපේක්ඛා වේදනා කියලා කියනවා. නමුත් උපේක්ඛා වේදනාව මේ සමාධියට බොහෝ ආසන්නකාරකයි. ඒක නිසා මේ උපේක්ෂාට වැටිච්ච ගමන් සමාධි නොවෙන්නේ උපේක්ෂාවේ ඇති ඒකාකාරීකමට, කම්මැලිකමට, නීරසකමට යට වුණා. අවිද්‍යාවට යට වුණා. උපේක්ෂාව එන්නකොටම කම්මැලි ඒකාකාරී වෙනවා. නීරස වෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි කියන්නේ දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පිනේ සකසීම සුදු වෙලා කියලා අපේ ගැමි කවියක් තියෙනවා. කුකුලයි කර්මලේ සාමාන්‍ය රතු පාටයි. නිතර බලන්න ඕක සුදු පාට පේන්නේ. ඒක උඩ නිසා අරමුණ නැවත නැවත බලනකොට බලනකොට අදුක්කම සුඛයට යනකොට සමාධිය තමයි එන්නේ. නමුත් ඒ සමාධිය ප්‍රතිපක්ෂ වෙනවා මේක නොදකින් නොපතන් කියලා හැඟීමක් එනවා. නීරසකමක් එනවා. ඒ නීරසකම තමයි කියන්නේ අවිද්‍යා අනුසය. ඒ අවිද්‍යා අනුසය දැනගෙන ගියොත් නීරසකම එනකොටම ආ මේක හොඳ ලකුණක්. දැන් සමාධියටයි කිට්ටු කරලා කියන්නේ කියලා ඒක පතුරු ගහලා ඇතුලේ තියෙන විමුක්තිය බලන්න පුළුවන්. ඒ නිසා උපේක්ෂාව සමාධියට තුරු දෙනවා අවිද්‍යාවසේ නැත්තම්. නැත්තම් උපේක්ෂාව කියලා කියන්නේ කම්මැලිකමක්, නීරස ගතියක්, පිලුණු ගතියක්, එපා කරන ගතියක්. ඒ නිසා අපි මේ වෙනකොට අර ක්ලේශවල කෙලෙසොල්ට ගන්න. නිසා උපේක්ෂාව පිළිබඳව අපි බුදුබණ අහලා, එන්න ඇරලා සාදර වෙන එක තමයි කරන්නේ. නිසා සමාධිය ගන්න නම් අවිජ්ජානුසේ වැඩ කරන හැටි, නීරසකම වැඩ කරන හැටි පිළිබඳව සුත්තමේ ඥානෙ තියෙන්න ඕනේ මේ සාකච්ඡානුගහිතේ තියෙන්න ඕනේ චින්තාමය ඥාන තියෙනවා. නැත්නම් සමාධිය ගන්න බෑ. ඕවර් ටයිම් පැය භාගයයි. එවනම් අපි <laughs> ගාථා සජ්ජායනා කිරීමේ පේන්න පේන කාටත් පින් කරනවන්ටත් ඥාති සීපත් කරන්නත් අපේ අපගේ <laughs> පරමාර්ථය පැහැදිලි කර ගැනීමටත් සම්ප්‍රදාන කුල ඊතාවතා ചാති ගාථා සජ්ජායනාට පෙළඹෙනවා.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 සාදු අනුමෝදි තබ්බං සමාන් සම්පබ්බං සුඛී සුපත්‍ත්‍වා සුඛී සුපත්‍ත්‍වා 是